එහෙම නැත්නම් අවබෝධ කරගන්න අමාරු දේ මොකද්ද? දුරවබෝධ තැන මොකද්ද? දුප්පටි විඥාත් තැන මොකද්ද කියලා. ඒක බය කරන්න කියන දෙයක්වත් බිල් එක්කත් නෙවෙයි. නමුත් Taman දන්නවනම් මෙන්න මෙතන ගෙලක් වගේ එකක් තියෙන එකේ රිංගලා යන්න තියෙන. නැත්නම් මෙතන බිංගයක් වගේ තියෙන එකේ රිංගලා යන්න තියෙන. මෙතන මහා මාර්ගයක් හෝ එහෙම නැත්නම් මෙතන හයිවේ එකක් නැහැ. අන්නේ ඒ අඳුරු තැන දැනගෙන හිටියොත් එතනින් තමයි විනිශ්චය කරන්නේ කඩයිම පැන්නද නැද්ද කියලා. අන්න ඒ වගේ ගමනේදී මගදී හම්බ වෙන මේ කඩයිම් මොකද්ද අවබෝධ කරගන්න අමාරු දේ. විනිවිද දකින්න අමාරු දේ මොකද්ද කියලා ගත්තොත් චත්තාරෝ සමාදායෝ. භාවනා ජීවිතයේදී මේ සීලය සහ ප්‍රඥාව නිසිලෙස පාවිච්චි කරන යෝගාවචරයට සමාධි අවස්ථාවක් හතරක් හම්බ වෙනවා. සමාධිය එක එක මුණත් හතරක් හම්බ වෙනවා. අන්නේ හතර පිළිබඳව යෝගාවචර හුඟා හැඟුම්overline කලබල වෙනවා. එහෙම නැත්නම් අධික ප්‍රතිඵල අපේක්ෂාවෙන් කලබල වෙච්චාම මේ පහු කරන්නේ මොන තැනද කියන එක අවබෝධ කරගන්න යෝගාවචරයට බැරි නම් ඒක බුදුහාමුදුරන්ට කරලා දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට කරලා දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එහෙම නැතුව ගුරුරේකට සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට කියලා දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. යෝගාවචරය දැනගන්න ඕනේ මේ ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ එතන මේ සම්මා දිට්ඨිය ඍජු කරගෙන යන ගමනේදී මට සමාධි අවස්ථා හතරක් හම්බ වෙනවා. හරිම සියුම් අර්ථ ඡායව ඉතාම සියුම්. අන්නේව පිළිබඳව අධික බලාපොරොත්තු ඇති එකන ඉක්මනට අධි탁සිරුවටපත් කරලා ආ හරි හරි මම දැන් මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා අඳහර පාන්න යනවා. ඒක නිසාම සමාධිය කැඩලා. ඒක නිසා මේ Taman ලබලා තියෙන දේ මේක දුෂ්කර දෙයක්, දුර්ලභ දෙයක්. ඒ නිසා මේ ලැබුණාට පස්සේ ඒක දැනගෙන ඒක දැකගෙන ඒක තහවුරු කරගෙන ගියොත් එයාට ඒක ආදයක් හැරමිටියක් උපකරණයක් බවට පත් වෙනවා. නමුත් මේක මදි නැත්නම් ඉක්මනට යන්න ඕනේ. එහෙම නැත්නම් මේක අදි탁සිරු කරන පටන් අරගත්තොත් එහෙම නැත්නම් සමාගයේ සාමාන්‍ය භෞතික ඥාන වලින් මේක මැනලා තීඳු කරන්න පටන් අරගත්තොත් ඒ හැමදේම යෝගාවචරයගේ ওই කියන සමාධියත් හානි කරනවා. ඒ වගේම අනවශ්‍ය කෙලෙස් උපදවීමක් නැත්නම් මේ නිස්සද්ද වෙච්ච දේ අනාකූලව යන දේ පෑදිච්ච දේ ආය බොර කරගන්න. ආය ආකූල කරගන්නවා. ඉතින් ඒක අකුසල කර්මයක් නෙවෙයි. හැබැයි කුසලයකුත් නෙවෙයි. ඒව දැනගෙන යන්නේකන ඒ ඒ තැන්වලදී පරිසං වෙනවා. ඒක ශික්ෂාවක්. ඉතින් අපි ඊයේ උත්සාහ ගත්තේ ඒ විදිහට දැනගන්නකොට මේ හාන භාගීය සමාධි කියලා කියන්නේ දැන් මේ වගේ භාවනාවට ඇවිල්ලා භාවනා කරගෙන යනකොට තමන් ඉන්න තැතින් පිරිහෙලන පිරිහෙලන හානි කරන පරිහානියට ලක් කරන මේ නීවරණ ටික පුදුම විදියට කරදර කරන යෝගාවචරයට අන්න ඒ නීවරණ වලින් ඇඟ බේරගෙන මේ සමාධිය නැමැති එවන මේ එකලස නැමැති එන තමයි ඒකාග්‍රතාවේ නැමැති දේ ඒකොටට ගෙනියන්න ඒ යෝගාවචරයා මේ නීවරණත් එක්ක යුද්ධ ප්‍රකාශ කළා කරන්න බෑ. එයා දැනගන්න ඕනේ මේ නීවරණ බාධාව කාටත් එන එකක්. ඒක මේ ඇඟට නොදැනි මේකෙන් පනලා යනවා මිසක්කා නීවරණ ජයගෙන එහා පැත්තට යන්න බෑ. මොකද මේ ලෝකේ කියන්නේ නීවරණ. ඉතින් ඒක නිසා නීවරණ එනකොට ඒකෙන් මග අරවලා නැත්නම් ඒකෙන් මග ඇරිලා Tamanට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්නවා මිස මේ ලෝකේ නීවරණ නැති කරන්න කාටවත් බෑ. කොහොමද ඒව තියේදිත් තමන්ගේ ජාම බේරගන්නේ කියලා. කාටියට කියනවා නම් වාහන ගොඩාක් තියෙන පාරකට ගිහිල්ලා අපිට මේ පාර ලොක් කරන්නත් වෙලාවකුත් නැහැ මේ වෙලාවේ. වාහන කොටකුත් තියෙනවා. අපි හප්ප ගන්න නැතුව කොහොමද මේ පැත්තේ මේ පැත්තෙන් දාගෙන රණ්ඩු කරලා කේන්ති ගන්නෙත් නැතුව ඒකොටට වෙන්නේ කියනකොට ඒ සමාධියට හානි කරන ධර්ම තේරුම් අරගෙන ඒ වගේ අලුතෙන් කෙලෙස් රැස් කරගන්න නැතුව ඒව මතුනට පස්සේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව මේක මැදින් දාගෙන යනවයි කියන එක යෝගාවචරයට දැනගන්න අමාරුයි තේරුම් ගන්න අමාරුයි සමහරෙකුට ඒක කොහොමඩක්වත් බෑ. ඒ කියන්නේ කට්ටිය භාවනාවට භව්‍ය පුද්ගලියෝ නෙවෙයි. ඔය මොනවා කෙරුවත් ඒගොල්ලන් කරන්න බෑ. නමුත් මේ දැන් මේ වගේ තැනකට එන පිටිස බැලුවොත් <clears throat> ඒගොල්ලෝ අභව්‍ය පුද්ගලියෝ නෙවෙයි. ඒගොල්ලන්ට යම් පදම වැරදිලා තියෙනවා. පදම තකස් කරගත්තට පස්සේ මෙන්න මේ මේ දේවල් හාන භාගීය බව දැනගෙන නැත්නම් සමාජයට හානි කරයි කියලා දැනගෙන ඒක ක්‍රියාකල යුතු ආකාරය තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒකට සමාධි ශික්ෂාව කියලා කියනවා. සමත අනුග්‍රහිතය කියලා කියනවා. මේ විවිධ ක්‍රමවලින් අපි මේ විශේෂයෙන්ම පළවෙනි වතාවට යෝගාවචරය මේ නීවරණ කියන කටුකොහලින් මේ දුස්වල දුටික මාර්ගයෙන් උඩට යනවා කියන එක ඇත්තටම යෝගාවචරයට තනියම කරන්න පුළුවන් හටනකුත් නෙවෙයි. ඒකට අපිට දානීය ආනිසංස අවශ්‍යයි, සීලීය ආනිසංස අවශ්‍යයි, ප්‍රතිරූපදේශ වාසී ආනිසංස අවශ්‍යයි, පෙරකල පිං ඇති බව අවශ්‍යයි. හරියටම එල්ලයක් තියෙන්න ඕනේ. ගොඩාක් දේවල් ආවට පස්සේ තමයි ඩිංගිත්තක් හරි මේ කටුකොහලෙන් එගොඩ වෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ සඳහා යෝගාවචරයා පිහිටිය යුතු ඇවතුම් පැවතුම් නැත්තම් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක නිසා මේ නීවරණ කියන එක ඊයේ මම උත්සාහ කරා කියන්න ඒක අලුත් අදහසක් වෙන්න පුළුවන්. මේ එදිනදා ජීවිතයේ ඇසුරු කරන කාමයට වඩා නීවරණ හොඳයි. ඒ මොකද මේක බුදුරජාණන්තු පෙන්නන්නේ එදිනදා ජීවිතේ අපි කරන්නේ කාම භෝගේ නැත්නම් කාම ගුණයන් එක්ක හැසිරෙන එක. දැන් අපි මේ කීගේ අතෑරියයි කියලා හිතමු. නැත්නම් අපේ හරක බාන අතෑරියා, දුවදරුවන් අතෑරියා, ගෙවල් දොරවල් අතෑරලා මෙහෙම ආවට පස්සේ ඒකේ හෙවණැල්ල ඉතින් ඇවිල්ලා අපිට කාම ඡන්දේ වගේ ක්‍රියාත්මක කරනවා. ඒකේ කාමයේ තරම්ම නපුරු නෑ. ඒ නිසා මේ කාමයේ වෙනුවට එන මේ කාම ඡන්දේට බුදුහාමුදුර පාවිච්චි කරන්නේ අරක කාමේ නම් මේක කාමේ සංඥා. නැත්තම් කාමේ හේවණල්ලක් විතරයි. ඒක නිසා ඒක ආවට පස්සේ දැනගන්න මේක කාමයට ආවනම් විතික්‍රමණය වෙනවා. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යචාරය වෙනවා. බොරු කීම්, කේලම් කීම්, හිස් වචන, පරුස වචන සිද්ධ වෙනවා. දැන් මේ කාමච්ඡන්දේ ආවට තාම මේක වෙලා නැහැ. හැබැයි මේක අවශ්‍යගත්තොත් මේක ඉහවහ ගියොත් මේ මතුවෙච්ච කාමච්ඡන්දේ කියන නීවරණේ හරහත් විතික්‍රමණය වෙන්න ඉඩ තියෙන හැබැයි තාම වෙලා නැහැ. ඒ නිසා මේ කාමය අපේ කය වචන දෙක දුෂ්චරිත වලට යොදවලා අපි බැලියෝ වගේ වාල්ලු වගේ අපි ලව සත්තු මරවනවා. අපි ලව අනවශ්‍ය දේවල් අනුන්ගේ දේවල් හොරකම් කරනවා. අපි කාමීත්‍යචාරය කරනවා. උග දෙනෙක් හිතනවා මේ කාමීත්‍යචාරය කිව්වහම මේ දෙදෙනෙක් දෙන්නෙක් එකතුලා කරන මේ ග්‍රාම්‍ය ධර්ම දියකෙතින් අමාත කරන ධර්මය කියලා නෑ. අනවශ්‍ය රූප බැලීමත් කාමීත්‍යචාරයක්. අනවශ්‍ය විදියට මේ සංගීත ලෝලි වෙලා සද්ද අහන්න හදන එකත් කාමීත්‍යචාරයක්. කාමයේ වස්තුන් පිළිබඳව වැරදි හැසිරීමක්. ඒ වගේම විවිධාකාර ගඳ සුවඳට තියෙන මේ ආසාවත් කාමීත්‍යචාරයක්. විවිධ රසමසවුල් වලට තියෙන ආසාවත් කාමීත්‍යචාරයක්. මේ සැප පහසුකම් වලට කොට්ටමෙට්ට වලට පස්සට විල්ලුද ඉල්ලන එකත් කාමීත්‍යචාරයක්. ඒ වගේම හිතට හිතට මේ දේවල් ක්‍රියාත්මක කරන්න හීනමවන්න කල්පනා කරන එකත් කාමීත්‍යචාරයක්. ඒකේ හේවනල තමයි කාම ඡන්දේ වශයෙන් හිතට එන්නේ. හැබැයි කාම ඡන්දයට බෑ අපිව වීතික්‍රමණය කරන්න. අපිලව සත්‍යක් මරවන්න බෑ. හොරකම් කරවන්න බෑ. කාමීච්ඡාචාරය කරවන්න බෑ. බොරු කේලම් හිසචන පදවලපත් කරන්න බෑ. මේ කතා නොකරට කතා ඇතුලේ හිත ඇතුලේ ගොජේ නටවන්න පුළුවන් කාම ඡන්දයට. ඒකට කියනවා නිසා කාමයේ නෙවෙයි කාම සංඥා. ඉතින් කාම සංඥාව අර වීතික්‍රමණය කරන කාමේ තරම් ගොරෝසු නෑ. ඡන්දපරුස නෑ. ඒක යෝගාවචරයා ගීගේ අතහැරීම හරහා ලබන ලද සාන්තියක්. කාම කාමයේ අතහැරියට කාම ඡන්දේ කරදර කරන නමුත් මේ කරන කාම ඡන්දය කාමේ තරම්ම නපුරු නෑ දරුණු නෑ අපි දාස භාවයටපත් කරන්නේ ඒ වගේම ව්‍යාපාදේ කියලා අපිට තියෙන මේ තරහ gedara hitiya නම් අතපය විසිකිරුවක් ඇත්ත ගත්ත පොල්ල ගත්ත ගැහුවා බැන්න වැඩ දැන් හිතට එනවා විතරයි කැතයි ඒක සිල්වතෙකුට කැතයි. නමුත් හිතට එනවා විතරයි ඒකෙන් අපිව කය නටවල අපි එතෙන් ගෙනියන්න යාට බෑ. අපි ලව වචන කතා කරවන්න බෑ. හැබැයි යාගේ හේවණල්ල තියෙනවා මේ මේවට කියන පරිඋත්ථාන කෙලස් කියලා. මේ පරිඋත්ථාන කෙලස් વિશે දැනගෙන කයවට පිටිකමනේ වෙන්න කරන්න දෙන්නේ නැතුව නැත්නම් කාය දුස්චර්ය කරන්න දෙන්නේ නැතුව වචනයට වීතික්‍රමණය කරන්න දෙන්නේ නැතුව වචී දුස්චරිත වලපත් වෙන්නේ නැතුව මයිලඟ දැනට ඒක කරන්න පුළුවන් ව්‍යාපාදයක් නම් තියෙනවා මම gedara dore හිටියනම් මේ වෙනකොට අතපය විසි කරලා දැන් මට ඒක අඩු ගානේ පරිඋත් ทาน මට්ටමින් දැක් ගන්න පුළුවන් වුණා වීතික්‍රමණය වෙන්න ඉස්සලා කියන එක විශාල ජයග්‍රහණයක් යෝගාවචරයට හම්බෙන විශාල ජයග්‍රහණයක්. ඒක දකින්න නැතුව ව්‍යාපාදේ එන්නකොටම කඩාන පැනලා මේක නැති කරන්නේ කොහොමද මේක මරන්න ඕන විනාශ කරන්න ඕන කියපු ගමන් ඒ මනුස්සයාට ඒ තියෙන සදාචාරයම නැත්තම් ප්‍රතිපදාව කැඩෙනවා. ඒ වගේම නිදිමත ගෙදර ඉන්නකොට ප්‍රශ්නයක් අපිට ඇත්තේ නැහැ. අපි දන්නෙත් නැහැ. මේ මේ නිදිමත ප්‍රශ්නක් තියෙන එක දැන් මේක ආවට පස්සේ තේනවා. මේ යම් හේකින් කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැත්තම් ඉතින් නිදිමත වැඩි. කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන හිතේ නිදිමත එන්නේ නැහැ. ඒ නිසා අපි අවදිින් ඉන්න හැම වෙලාවෙම කාමේ. එහෙම නැත්නම් ව්‍යාපාදේ. එහෙම නැත්නම් භාවනා කරනකොට නම් අරමුණට මුණ දාන වීරිය. ඉතින් ඒක නිසා ව්‍යා මේ තීන මිද්දේ කියලා කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ නිසා මේ නිදිමත ආවට ඒක මරන්න වනසන්න එහෙම නැත්නම් විහිංසාහිතවිලි වඩන්න එපා. ආ මෙන්න දැන් නිදිමත ආපුවා මට වෙන දේ. මෙන්න මේ ඔළුව වැක්කෙන්න හැටි. සක්මණේ එනකොට එහාට මට වෙනවෙන්න හදන හැටි පාලනය කර ගන්න බැරි නොබැටි කියලා මේ තීන මිද්ද මට්ටමේදී එහෙම නැත්නම් මේ පරිඋත්ථාන මට්ටමේදී ඒක තේරුම් ගන්නවා කියන එක හිතා ගන්න බෑ විනිවිද දකින්න බෑ කවුරු හරි හිතන මේ තීන මිද්දේ මරණ්ඩයි ඕන වෙන්නේ කියලා නෑ එහෙම එකක් නෑ තීන මිද්දේ සම්නින්දට වැඩිය වෙනස් හිතේ මිදිච්ච ගතිය හිත ඇකිලිච්ච ගතිය ඒක ඒක තියෙන වෙලාවේ තේරුම් ගන්නවා කියන එක මම මම පැහැදිලිව පිළිගන්නවා ඒක තේරුම් ගන්න එක මේකයි මේ තියෙන්නේ කියලා දැනගන්න සෝවාන් මාර්ග අවස්ථාවේදී බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක තේරෙනව නම් තේරෙන්නේ අනාගාමී මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මට මේක මෙතෙක් කල් තිබුණා මම මේකට වෛර කෙරුවට දැන්නම මේක තේරෙන්නේ කියලා. නමුත් මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ අඩු ගන්න මේක සූත්‍රමය වශයෙන් දැනගෙන මේකට යුද ප්‍රකාශ කරන්න යන්න එපා. කළ යුත්තක් තියෙනවා. යුද ප්‍රකාශ කරපු ගමන් මේ තියෙන වීතික මට්ටමේ තියෙන කෙලෙස් පරිවෘත්තාන මට්ටමට නගින්නට ඉඩ තිබේ. ඒ යුද ප්‍රකාශ කළොත් යුද ප්‍රකාශ නොකර දැන් මේ තියෙන නීවරණය තීන මිද්‍යයි කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් පුදුම වටිනාකමක් තියෙනවා. ඒ වගේ මුද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතය පිළිබඳව තැවෙන ගතිය, උද්ද කුක්කුච්චේ කියන්නේ උද්දච්චේ කියන්නේ අනාගත සැලසුම් ප්‍රාර්ථනා. ආ දැන් මම ඉන්නේ අතීතේ. මට තියෙන පශ්චාත්තාපය මට සතියේ නෑ කියලා එයාට ප්‍රකාශ කරන්න පුළුවන් නම් එන එක ලොකු ජයග්‍රහණයක්. මොකද මේ බොරුවක් නෙමෙයිනේ කියන්නේ තමයි ළඟ තියෙනවා අතීතයට හිත ගිහිල්ලා පශ්චාත්තාප වෙලා තියෙනවා සතියක් නැති බව දන්නවා මූල කර්මත්තා නැති බව දන්නවා ඉරියව්වෙත් නැති බව දන්නවා මේ බවට ප්‍රකාශ කිරීම ඒ අනිත් යෝගාවචරය පරෝපදේශ රහිතෝ එක කියන්න දන්නවනම් පුදුමාකාර භාවනා දියුණුවක් මේ. එහෙනම් මගේ හිතේ තියෙන අනාගත සත්සුංගල දිගින් දිගට වෙනවා. කරදරයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක තියෙන වෙලාවේදී මම මේ නීවරණ ධර්මයක් අඳුර ගන්න වෙලාවක් කියලා යෝගාවචරයට වටහා ගන්න පුළුවන් නම් ඒකේ යෝගාවචරක තියෙන කුශාග්‍ර බුද්ධියක්. ඒකේ ඒ විදිහට කියන්න පුළුවන් gadu ගැනෙන්නේ නැතුව තමන් නීච භාවයටපත් කරන්නේ නැතුව අනේ කොහොමද මේ උද්දච්චය නැති කරන්න කියලා ඉක්මනට ප්‍රතිඵල ඉල්ලන්නේ නැතුව ඒ තේරුම් ගන්න එක ඊට පස්සේ විචිකිච්ඡාව තමයි මම හිතනවා මේකේ තියෙන එච්චර සරපරස නැති වුණාට මුළු භාවනා මණ්ඩලයම පැටලිලා තියෙන සැකේ නිසා මම ඉන්නේ ඉදිරියට යන ගමනකද පස්සට යන ගමනද මම හරියද මම වැරදිද මම සමතද කරන්නේ මම විපස්සනාද කරන්නේ කියලා හැම වෙලාවෙම මේක සැක කරන ගතියක් යෝගාවචරය ඇතුළ තියෙනවා. ඒකට හේතුව එකයි. ශ්‍රද්ධාව නැහැ ප්‍රතිඵල අපේක්ෂාව වැඩි. ඒක ඉතින් සාමාන්‍ය බැලු බැලමුට හොඳ දෙයක් නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන එක නරඹත් බලා ලැබෙන්නේ. නමුත් අනවශ්‍ය විදිහට ප්‍රතිඵල අපේක්ෂා කිරීම අන්තිමට යෝගාවචරය වංචනික ධර්මයකට අහු වෙනවා. ධම්ම විචයක් කියලා හිතනවා. ඥානයක් කියලා හිතනවා. නමුත් තියෙන්නේ විචිකිච්ඡාව. එතකොට තේරුම් ගන්න ඕනේ මට මේ කරගෙන යන වැඩේ පිළිබඳ සද්ධාාවක් නැහැ. ඒක මේ වෙනකන් අපි සාකච්ඡා කරපු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල දිහා බලපුවාම මේ දෙන උපදේශ ටික පිළිබඳ සද්ධාාවක් නැහැ. ඒක නැවත නැවත කියවන්නේ අර gederin ගෙන අප එකක් මොකක් හරි කරලා Tamanට හිතට අප එකක් කරලා පැටලුණාට පස්සේ මට මෙන්න මෙහෙම මෙහෙම වුණා මට දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඒකට අහන්න ඕනේ මේ මේ උපදේශ පන්තිය ඌව තිබුණද? එතකොට මේ දීප උපදේශ ගැන විශ්වාසයක් නැද්ද? කරුණා කරලා මේ ආපු එකේ මෙච්චර වියදම් කරපු එකේ මේ දීප උපදේශ ටික පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න. එතකොට නම් අපි ආයතන වශයෙන් වග වෙනවා. එහෙම නැති දේවල් ක්‍රියාත්මක කරාට පිටරට සමාන තැන් තියෙන කොහොම විදියකින්වත් ඒ හෝටල් වල පිටතැන් වලින් ඇවිල්ලා කන්න දෙන්නේ නැහැ. පිටින් ගෙනාවු කෑම කන්න දෙන්නේ නැහැ. මොකද ඒ හෝටලේදී කාලා වාස වුණොත් එහෙම ඒ මිනිස්සු ගෙවන්න ඕනේ. අපේ කෑම පුළුවන් නම් කන්න බැරි නම් යන්න. පිට කෑම ගෙනලා මේක කන්න දානවා. අන්න ඒ වගේ මේ දින උපදේශපන්ති පිළිබඳව විශ්වාසය නැත්තම් එයා හැම වෙලාවෙම අර පුරුද්දට දන්න ටික කර කර ඉන්නවා. කර හිටියට පස්සේ ඒව වැරදි කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒව හරියව තියෙන්න පුළුවන්. නමුත් ඒන ගැටලු අහනකොට තේරෙනවා මේ ඉස්සල්ලාම දෙන උපදේශපන්තිය බොහොම ගෞරවයෙන් දෙන උපදේශපන්ති පිළිබඳ විශ්වාසය නැහැ. ඉතින් මේ වගේ සංකීර්ණතා තියෙනවා මේ පෞරුෂත්ව ප්‍රශ්න. ඒ වෙනතම මානසික ප්‍රශ්න නැති එක්කෙනෙක්වත් නැහැ. ආන්නේ ටික තේරුම් අරගෙන මමත් පිස්සන් අතර පිස්සේ. නැත්තම් පිස්සියන් අතර පිස්සියක්. ඒක ප්‍රශ්නයක් නෑ මට තියෙන ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා කියලා කියනවනම් උත්තර හොයන්න පුළුවන් ලක්ෂ කෝටි ගාණෙන්. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක ප්‍රශ්නේ තේරුම් අරගෙන තමන්ම උත්තර දී ගන්න හදනවා. එතකොට ඉතින් ලෙඩෙන් නෙවෙයි ප්‍රශ්න ඇති වෙලා තියෙන බේතෙන්. ඒකට බේත් නැහැ. බේතෙන් ලිඩ හදාගත්ත ලෙඩේට බේත් නැහැ. ප්‍රශ්නේ කියනවනම් හරි ලේසි. ඉතින් මේ හාන භාගීය සමාධිය යෝගාවචර තීරුම් ගන්නකොට ඒක බුදුරජාන්සේ নানা ආකාරයෙන් උත්සාහ කළා තියලා තියෙනවා. ඒ ඒ නීවරණේ මතුවෙච්චාම මේ මම මේ කියන්නේ ඊයේ ධර්ම දේශනාවට සම්බන්ධ ටිකක් අවබෝධ කරන්න ඇති මේ කාමය කියන එක අනුව එන මේ කාමච්ඡන්දේ නැත්නම් අපි මුළු සංසාර පුරාම කාමයේ ගත කරා. දැන් මේ එළියට ආවට පස්සේ දැන් කාමයේ වෙනුවට ඒකේ හේව නැල්ලක් එනවා. සංඥාවක් එනවා කාමච්ඡන්දේ කියලා. නීවරණයක්. ඒක ණයක්. අපි මෙතෙක් කල් කෙරුවේ 100%ක්ම කාමයේ ගත කරේ. ඉතින් ඒක නිසා Taman දැනගන්න ඕනේ ණයක් ගත්තොත් ගෙවන්න ඕනේ. ඒක නිසා මත්තරවත් මේ කාමයේ හෝ කාමච්ඡන්දේ නැතිකරන්න මේ ලද දෙයින් සතුටු වෙනා මිසක් අර දෙය ඉල්ලන්නයි ලැබිච්ච දේට ප්‍රතික්ෂේප කරන්නයි චෝදනා කරන්නයි ගියොත් එන්නේ එන්නේ එන්නේ ණය වැඩි වෙනවා. ලද දෙයින් සතුටු වෙන්න. කිසි දවසක ඉදිරියටපත් වෙච්ච දෙයට චෝදනා කරන්න එපා. ඒකට තමයි තේරෙන්න පටන් ගන්න දැන් ණය ගෙවෙනවා. ඒ සන්තෝෂයි අතපය හයිය තියෙනලා ණය ගෙවා ගන්න හම්බෙච්ච එක. නැත්නම් මේ පරණ ණය ඇවිල්ලා මේ මනුස්සයා මට මේක දීපන් කියනකොට ඒ මනුස්සයාට බැල්ල වැඩක් නැහැ. මේක Taman ගත්ත දෙන්නේ. ඒ නිසා කාමච්ඡන්දේ එනකොට ඒක ණයක් වශයෙන් සලකලා අනේ මේ භාවනා පරියන්කේ ඉඳදී ඒක ඇවිල්ලා හේම ගෙවම් කරපු දෙන් ඒකට තරහ වෙලා හෝ යාළු වෙලා අලුතෙන් කෙලෙස් හස් කරගන්න එපා. මේ ආවේ කාමච්ඡන්දේ කියලා අයින් කරන්නයි. ඒකට තව උපමා බුදුජානන්සේ පෙන්නනවා වතුර කඩක් ගත්තොත් නැත්නම් වතුර භාජනයක් ගත්තොත් ඒ වතුර භාජනයේ ස්වභාවය තමයි එබිලා බලන කෙනාගේ මූණත පෙන්නන එක. මුඛ නිමිත්ත පෙන්නනවා. ඉස්සර මිනිසුන්ට කන්නාඩි තිබුණේ නැහැ. ඒගොල්ලෝ ලස්සනට මදිල්ලද ගලක හෝ නැත්නම් වතුරට ඉබිලා තමයි බලන්නේ. ඉතින් මේ කාමය ඒ වතුර පාට වතුරක් නම් පෙන්න චිත්‍රය, පෙනෙන රූපේ ප්‍රകൃතිය නෙමෙයි පෙන්වන එක වර්ණ ගන්නලා පෙන්වන. වතුර කහ පාට වතුරක් නම් ඉබිලා බලන්නේ කරන්නේ පෙන්නේ කහ පාටම වුණා. ඒ වගේම තමයි මේ වතුර වර්ණ ගැනීම නිසා භාජනයේ පතුල පෙන්වන්නෙත් නැහැ. ඒ වගේ හිතට කාමයේ ආපු වෙලාවේ එයා නියෝජනය කරනවා පිළිඹු කරනවා. හුවදක්කීමක් කරන හැබැයි විකෘති කරලා පෙන්වන්නේ. හැබැයි ඒක අනික් ලකුණු අතින් බලනකොට හරියටම මොක නිමිත්ත පෙන්වන ප්‍රතිබිම්බ පෙන්වන හැබැයි කහ පාට කරලා පෙන්වන නිල් පාට කරලා පෙන්වන රතු පාට කරලා පෙන්වන අන්නේ වගේ කාමයේ හිතට ආපුවාම වර්ණ ගැන්නෝ දිය බඳුරක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ද්වේෂය ආපුවාම ඒ වතුරේක ලිපක් කොට තියලා පැහෙමින් තියෙන වෙලාවක පැහෙන වතුර කඩෙත් මොනත පේන්නේ නැහැ. මොකද ඒක බුබුලු දාන නිසා. ඒ වගේම මේ භාජනේ අඩිය පෙන්වන්නෙත් නැහැ පැහෙන්නේ නැති වෙලාව වගේ. ඒ නිසා ව්‍යාපාදේ හිතට ආපු ගමන් ඒ පැහෙන ගතිය, ගොජ දාන ගතිය නිසා ඒකේ යමක් පෙන්නන පෙන්නන දේ විකෘති කරලා පෙන්නන. ඒ නිසා දැනගන්න ඕනේ මට දැන් තියෙන ද්වේෂය. ඒ ද්වේෂය නිසා බලන්න ඕන දේ පේන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා භාවනා කරගෙන යනකොට තමන්ට වේදනාවක් දුක් වේදනාවක් මතුවෙනවා. යෝගාවචරය දන්නේ නැත්නම් මම මේක දිහා බලන්නේ द्वේෂයෙන් කියලා කොච්චර මෙනෙහි කරත් ඒක නැති වෙන්නේ ඒ द्वේෂය ද්වේෂ නෙවෙයි මේ වේදනාව දැක ගන්න නම් මම මේ බලන්නේ द्वේෂයෙන් මේක නැති කරන අදහසෙන් කියන එක දැක්කනම් ඒක විශාල ජයග්‍රහණයක් යෝගාවචරයට ඒක වෙන්න වේදනාව එන්නම ඕනේ භාවනා කරද්දී ඒතර දැනගන්න ඕනේ ආලෝකයක් හරි ප්‍රීති සුඛයක් ආවන සතුටක් එනවා. වේදනාවක් එනවා දුකක් එනවා. මොකද යට තියෙනවා ද්වේෂයක් අපි ඒක දැක්කේ නැත්තම් අපිට පේන්නේ ද්වේෂයේ යකෙක් වාගේ. ඒකත් කර්මස්ථානයක් විතරයි. ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ රෝගයක් වාගේ. එයාට රෝගී තත්වයක් මෙයාගේ තියෙන්නේ. ඒක නිසා ඒ දැන් තෙංගමාලේ තියෙන මිනිහට කහ පාට පේන. ඒ වගේම එක එක රෝග ආපුවම අපිට ලෝකෙ පේන්නේ හතරස් වෙලා. ඒක අපි දන්නේ නැහැ. මොකද අපිට කවදාකවත් නිරෝගී කයක් තව දාවත් තිබිලා නැහැනේ. තියෙන හරියක් ජීවිතේ තියෙන රෝගී කයක්. ඒ නිසා අපිට පේන ලෝකේ ලෙඩේ හැටියට තමයි පේන්නේ. ඒකත් බුදුරජාණන් මේ උපමාවට අරන් පෙන්නවා. ද්වේෂය ආවට පස්සේ මේ මනසයට පේන්නම දේවල් නුහුරටම තමයි. කැඩෙන දීගේ හේවණල්ලත් ඇදලා පේනවා වගේ. තීන මිද්‍ය ආපුවාම පේනනවා ඒක තමන් ඒ ඉරියව්වට හිර වෙන ගතියක්. මොනවාක්වත් අතපය විදලා වැඩ කරන්න හිත වැඩ කරන්න හිත දෙන්නේ එහෙම ගල් වෙන ගතියක් වෙනවා. ඒ නිසා ඒක නිකන් හිර සිපිරි ගයක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නින්දට වැටුණාට පස්සේ ඇකිලෙන ගියාට පස්සේ ක්‍රියාකාරකම් කරගන්න බැරි වෙනවා. සිපිරි ගයක් වාගේ එක උපමාවක් තියෙනවා. අනිත් එක කියනකොට වතුර කඩේ උපමාව ගත්තොත් වතුර ගොඩාක් කල් එක තැනක තිබිලා පාසි බැඳිලා. එතකොට අර මුඛ නිමිත්ත පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් වතුරේ අඩිය පෙන්වන්නේ නැහැ මොකද උඩ පාවෙන මේ පෙන්ද පාසි නිසා. එතකොටත් වතුරේ අර ප්‍රകൃතිය පෙනිච්ච ඒක වෙනකොට දැනගන්න ඕනේ මේක කාමච්ඡන්දේ නෙවෙයි මේක ද්වේෂේ නෙවෙයි මේක නීති මත. අන්ත හිතේ ඇකිලිච්ච බතිය. ඒ වගේම අපිට උද්දච්ච කුක්කුච්ච දෙක කියන කියන අතීත අනාගත දෙකේ ඇදී යන ගතිය ණයක් වගේ මුදාන කෙනෙක් දාස භාවයක් Taman කරපු අකුසල වැඩි කෙනාට නිතරම අතීතයට හිත අදිනවා. ඉතින් යා ඒ කරපු දෙයට දාසකම් කරගෙන ඉන්න. ඉතින් මරණ මොහොතේත් ඕක තමයි එන්නේ. එතනින් තමයි එහා පැත්තට යන්නේ කොහොද කියලා තීන්දුව කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ඒක බරණ කරපු අකුසල කර්ම නිසා දැන් මතුවෙන එක ප්‍රශ්නයක් නෑ. ඒක කරන්න දෙයක් නෑ. ඒක හේතුඵල ධර්ම. මේකට හිත නරක කරගත්තොත් ආයෙත් අකුසලයක් වෙනවා. ඒකට අලිමන්තියට හරක්. වෙච්ච අකුසලේ දැන් සිහිපත් කරනවා. සිහිපත් කරලා නිකටල්ල ධානා අනේ අම්මේ මං වගේ කෙනෙක් මට මේ මොකද උනේ කියලා දැන් ආය පශ්චාත්තාප වෙනකොට ආයත් අකුසල. ඒක දැකලා මට භාවනා කරනකොට මෙන්න මේක මේ විදිහට මතුවෙනවා කියලා කාට හරි වාර්තා කරන්න පුළුවන් නම් ඒක නැති කරන අදහසකුත් නෙවෙයි පශ්චාත්තාප අදහසකුත් නෙවෙයි ඒක අමාරුයි. එන්නකොටම අපි පැකිලෙනවා පැංගිරි කුඩල්ලට දුණු ගැහුවා වගේ මූණට පැංගිරි විසි කරා වගේ අර මතුවෙනකොටම පස්ස ගහනවා. අන්නේ ඒ වෙලාවේදී මේ හාන භාගීය කොටස උනා ඒක ඇත්ත. නමුත් මේකට අලුතින් කර්ම රැස් කරන්න එපා. ඒක දිහා පුළුවන් තරම් විනිශ්චය කිරීමකින් තොරව පූර්ණ නිගමනෙන් තොරව මේ ඇවිල්ලා තියෙන අතීතය පිළිබඳ පශ්චාත්තාපයක් කියලා දනවා. එතන අනාගතය පිළිබඳව සැලසුම් හදනවා. සාමාන්‍ය කියනවා තරුණ මධ්‍යම වයසට අඩු ඇත්තෝ භවනා කරන ප්‍රධාන වශයෙන් අනාගත සැලසුම් වල හරියට මත් වෙනවා. මධ්‍ය වයසේ පණපු ඇත්තෝ කරපු අකුසල් පිළිබඳව පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්තම් කියනවා බටහිර චින්තනයේ තියෙන ඇත්තෝ අනාගත සැලසුම් ගැන තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. ආශ්‍යාකරේ චින්තනයේ තියෙන ඇත්තෝ වෙච්ච පශ්චාත්තාපයෙන් දැනව හිතන්නේ. මේ විදිහට අපේ මනස වැඩිච්ච පසුබිම අනුව අපේ මනස මෝරලා තියෙන හැටියට ওই දෙකේ එකක් කවුරුත් ඇසුරු කරනවා. ඒක මාරු වෙන්න පුළුවන් මම ওই කීප එක. අන්න එක දැනගත්තා නම් ආට තියෙනවා හැමෝගෙම කිල්ලෝට උහුණු තියෙනවා. මේ මට විතරක් වෙච්ච එකක් නෙවෙයි. ඒක දන්නේ හරි භාවනා කරන්න ගියේ හින්දා. භාවනා නොකර හිටියනම් අපි දන්නේ නැහැනේ අපි මේ හිත මේ තරම් අතීතර දුවන අනාගතයට දුවන කියලා. ඒ නිසා මේ දැනගත් එක නරකට ගන්න එපා. ඒක හරියට කැඳේ ගල බේරුව වගේ දැන් මට තියෙන මෙන්න මේ අතවල් නීවරණය කියලා දැනගෙන නොසලී ඉන්නවා කියන එක විනිවිදින්න බැරි දෙයක් කියලා මේ රාජපුත්‍ර සාංශය මතක් කරන්නේ. ඒ වගේ තමයි තමන්ට සැකේ පහළ වෙනවා. දැන් මේක අහගෙන ඕන මම ඊගාට මම මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න ඕනේ කියලා අපිට මේ ප්‍රශ්නයක් අහන්න නැත්නම් ප්‍රශ්නයකට හිතට මතුවෙනකොට එයාට තේරෙනවා මේ කරගෙන යන වැඩේ පිළිබඳව විශ්වාසය මදි. එහෙම නැත්නම් කරගෙන යන වැඩෙන් ඇතිවෙච්චි ඒ සම්පත්‍තිකර தত্ত্বය තේරෙන්නේ එක්ක ගොඩක් ලබා ගන්න අදහස. එහෙම නැත්නම් මෙතෙන් ආපු එක මතක නැති වෙනවා. Tamange අත්දැකීම් පුංචි කරලා කායින් හරි මේක අහගත්තොත් හොඳයි. ඒ නැත්තම් මේකට වෙනමම සමීකරණයක් ඇති වෙනම උත්තරයක් ඇති කියලා අනුන් අදහන ගතියක් එනවා. Tamange අද්දකින් පැත්තක දාලා එතකොට විචිකිච්ඡා වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක පුදුජාන්ස කියන නිකන් කාන්තාරික තනි වුණා වගේ පුද්ගලයාට කවදාකවත් මේ වට කරලා තියෙන සැක මේක යකු වේද වියාලයෝ වේද වතුර නැතුව මැරෙන්න වේද කෙලවර කොහෙද තියෙන්නේ සීම භූමියක් කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරි විදියට අවුල් වෙලා යනවා හිත. ඒක භාවනාවේදී අත්‍යවශ්‍ය අංගයක්. ගෙදර ඉනකොට අපිට කරදරයක් වුණොත් කියලා බැංකුව ගිනවත් තියෙනවා. දොස්තරගේ ඇඩ්‍රස් එක ගෙදර තියෙනවා. නඩුවක් වුණොත් එහෙම නීතිඥයෙක් ඉන්නවා. ඉතින් ඔක්කොම වටකරන්නේ අපි ගෙවල් දොරවල් ඉන්නේ. දැන් මෙතෙන් ආවට පස්සේ මොකක්වත් නැහැ. කූඩල්ලෙක් මේ පණුවෙක් කරන කාන්තාරයකට ඇදලා දැම්මා වගේ අපි නිකම්ම නිකන් මොකවත් නැත්තඳපත් වෙනවා. පත් වෙච්ච ගමන් අර්ග කල්පනා කරනවා මේක කල්පනා කරනවා හිත මොකද වෙන්නේ කියලා කල්පනා කරනවා කැත්තක් නිබිස්සකවොත් මොකද කල්පනා කරන්නේ දැන් රැයට හොරුවවොත් මොකද කරන්නේ දැන් මේකට ගිනි ගත්තොත් එimhe කොහෙන්ද එළියට පනින්නේ මල්ලා කෙලියයි. gedare ඉඳද්දි හරියට ඔක්කොම හරියයි වගේ. gedare හිටියත් ඕකම තමයි. මෙතන මේ කොටු කරන්නෙම පොදු තැනට ගෙනලා දාන්නෙම බුලේ හදාගන්න දිව්‍ය විමානේ නැත්තම් ප්‍රාසාදේ නෙමෙයි දැවුණ තම්බලා දෙන බතක් කාලා පොලිමේ තැටි අරන් ගිහලා බෙදාන කාපන් දින වැද්දේ බුදියා ගන්නේ දැන් මොකද වෙන්නේ බලපන් එන්න තියෙන විචිකිච්ඡා තේරම එනවා පවුල පිළිබඳව ජීවිතය පිළිබඳව වැඩියෙන් සැලසුම් කරපු එක්කනට සැක වැඩි නිකමට හරි බාලදක්ෂ කඳවුරකට ගිය මිනිස්සෙකුට ජම්බරිකට ගිය කෙනෙකුට මේක හරි කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එතෙන්ට ගියහමත් අපි කරන්නේ මොකෙන් හරි වත ගහගෙන ජීවත් වෙන්නේ මේත් වත ගහගෙන ඉන්නවා. එතකොට සැකේ ඉන්නේ නැහැ. මොකද එයා දන්නවා මට මේ මේ හැකියාවල් තියෙනවා. මේ පරිසරේ මට ඒක හදාගන්න පුළුවන්. මේ බොත්තම තද කරුවට බඩු නැහැ. නමුත් ඒ විනෝඩ කරන දේ දාන්න. ආන්නේ වගේ භාවනාවට දැම්මට පස්සේ මිනිස්යාගේ මිනිස්යා මිනිස්යා යන්නේන පාර මිනිහා නොමිනිහා පේන. යම් ප්‍රමාණයක් ඉතින් පහසුකම් දීලා ඉවරලා දාලා බලනවා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ නිකන් කාන්තාරයක තනි වුණා වගේ, මොහොත මැද තනි වුණා වගේ, කැලේක තනි වුණා වගේ දැනෙනවා. එතෙන්දි තමයි තේරෙන්නේ මෙයා මොන જાති මිනිස්සෙක්ද කියලා. මොකද ගෙදර ඉනකොට අපි චීනා සංවිධානය කරන වැටකොටු බැඳගෙන, දියාගල් කපාගෙන, අරසා කරගෙන ඉන්න ඒත් මැරෙනවා. ඒ හිටියත් මැරෙනවා. ඒ හිටියත් ලෙඩ වෙනවා. ඒ හිටියත් වයසට යනවා. බුදුරජාණන් වහන්සේ කියන මේ වගේ පොදු තැනකට ඇවිල්ලා මැරුණා සැපයි. වයසට ගියත් සැපයි. ලෙඩ වුණත් සැපයි. මොකද මේක ප්‍රകൃතියත් එක්ක ජීවත් එතකොට වෙන ගුණයට අපි කියන්නේ විශ්වාසී. ඒකට කියනවා අදිමොක්කේ කියලා. තේනෝ කොහේ මොනවා කෙරුවක්වත් මං කරන්නේ නැහැ සද්ධාව කැඩෙන්නේ නැහැ. කොච්චර ලෙඩ වුණත් කොච්චර වුණත් මගේ සද්ධාව කඩන්න ලෙඩ වලට බෑ. ඒ වගේම මගේ සීලය කඩන්න මෙන්න වේදනාවකටවත් බෑ මොන හිතවිල්ලකටවත් බෑ මොන සද්දයකටවත් බෑ. ඒ වගේම මට මම වඩන මේ සතියත් කොච්චර සද්දාවත් කොච්චර වේදනාවක් හිතවිලියාවක් සතිය කැඩෙන්නේ නැහැ. එතකොට ඒ ඇති වෙන ගුණෙට කියනවා අද්දිමොක්කේ කියලා විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒකේ අනිත් පැත්ත තමයි විචිකිච්ඡා. ඒ කාන්තාරයක් වගේ. එහෙම නැත්නම් නිකන් මඩ කැළදිච්ච වතුරක් වගේ කියලා බුදු දනන්සේ සඳහන් කරනවා. මඩ කැළදිච්ච වතුරේ මතු පිට සමතල නැහැ. කලන් මඩ නිසා ඒක විකෘති ඡායාවක් ගෙන හරපාන්නේ අඩිය පෙන්වන්නෙත් නැහැ. ඒ නිසා මේ ටික දකිනකොට බුදුහාමුදුරුව මෙච්චර විස්තර කරපු එක මොන ගැටේටද මං අහුවෙලා තියෙන්නේ කියනවා මිස ඒක නැතිකරන්න හදන කලබල නිසා තමයි අපි පිරෙන්නේ. මේ ඇති වෙන දේ ඇති වෙන වශයෙන් දන්නවනම් හරි. දැන් මෙහෙම මේ අපි නීවරණ පිළිබඳව මේ දැනගත්ත කාරණා තියේදී හිතන්න එක චිත්තක්ෂණයක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඔය ඔය කියන නීවරණ පහම නැහෙනේ. ඒ නිසා එක චිත්තක්ෂණයක මම ඉඳගෙන ඉන්නවා දන්නවනම් මේසා විශාල යුදයකින් අපි දෙන්නලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉනකොට ආස්වාසයක් වෙනවා ආස්වාසිය දන්නවා. ඊට පස්සේ ප්‍රස්වාසයක් කරන ප්‍රස්වාසයක් දැනෙන ප්‍රස්වාසය ටිකක් සද්දයක් එන්න පුළුවන්. වේදනාවක් එන්න පුළුවන්. හිතවිල්ලක් ඇවිල්ලා හිත කඩලා යන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ ඒ ආස්වාස වෙලා ආස්වාස ප්‍රස්වාස වෙලා ප්‍රස්වාසයෙන් නැත්නම් පිම්බෙන වෙලාවේදී උදරේ පිම්බෙනවා දාන්නවා හැකිලෙනවා දාන්නවා ඇවිදිනකොට මේ වම කියලා දාන්නවා මේ දකුණ කියලා දාන්නවා නැත්නම් ඇවිදින වෙලාව මම ඉඳගෙන නෙවෙයි කියලා දාන්නවා මෙන්න මේ දැනීම තියෙන ඒ චිත්තක්ෂණය මේ සාවිසාල සවිස්තරව විචිත්‍රව විස්තර කරපු එකම නීවරණයක්වත් නැහැ ඒක නිසා නීවරණ නැති කරන්න උත්සාහ කරන එක නෙවෙයි කල යුත්තේ නීවරණ අල්ලපනල්ලේ කොච්චර චිත්තක්ෂණ ගානක් අරමුණේ ඉන්න පුළුවන්ද කියලා බලන එකයි යෝගාවචරය තියෙන දක්ෂකම. ඒ ඒක කොහොම කෙරුවක්වත් මේ කමඨාන් සුද්ධ කරන වார்த்தාවේ හැම වෙලාවෙම යෝගාවචරය ලියන්නේ මට අසවල් නීවරණ තියෙන එක නැති කරන්නේ කොහොමද? ඒ කියන්නේ අලුතෙන් කර්ම රැස් කරගෙන අලුතෙන් ප්‍රශ්නයක් ඇති කරගෙන උත්තරය අහන්න තියෙන්නේ ඒ නිවර්ණයේදී උඹ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? ආයෙ නැච්චරයි. එහෙම නැත්නම් ඒ සද්දතියෙදී, ඒ වේදනාවතියෙදී, ඒ හිතවිල්ලතියෙදී මම හිතගෙන නෙවෙයි ඉන්නේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් අන්න ඒ වාක්‍ය ලියන්න පුළුවන් නම් කමටහන් වார்த்தාවේ එයාට කමටහන් සුද්ධ කරලා දෙනවා කියන එක බොහොම ලේසි. නැත්නම් ඇවිදිනකොට මේ භාවනා කරනකොට ඒ කුයිසිකක් වක් කියනවා. එහෙම නැත්නම් නිදිමත වෙලා තෝන්තු වෙනවා. එහෙම නැත්නම් ගොඩක් හිතවිලි එනවා. එහෙම නැත්නම් අපි කමු කොන්දේ අමාරුවක්. ඒකට යට තේරෙනවා මම දැන් ඉඳගෙන නෙවෙයි මේ කොන්දේ අමාරුව ආවත් මං ඇවිදින බව දන්නවනේ. දන්නවද? දන්නවනම් ඒක ලියන්න තරම් ඒ යෝගාවචරය ඍජු නම් එයා බුද්ධ පාක්ෂික කෙනෙක් වේදනා හිතවිලි සද්ද ගැන කතා කරනවා නම් මාර පාක්ෂික කෙනෙක්. කෙලෙස් වලට අත දෙයි. ඒ නිසා මේ විනිවිද බලන්න බැරි මේ ධර්මයේ තේරුම් අරගෙන මේ මූල කර්මස්ථානයක් බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ සත්‍යාවිත පැමිණෙන අනන්ත අප්‍රමාණ දුක් රාශියකට තනි උත්තරේ යෝගාවචරය ඒක පවත්න්න පුළුවන් කියන කතා නොකර එන දුක් කන්දරාව වේදනා කන්දරාව නීවරණ කන්දරාව ගැන කතා කරනවා කියලා කියන්නේ ඒකාන්තයෙන්ම ආරපාක්ෂිකයි බුදුරජාණන් වහන්සේම බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන චුල්ල සච්චක සූත්‍රයේදී බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා විශේෂම අපි ගත්තොත් භාවනා කරන කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා ඉඳගත්tාම බලන්න ඕනේ ඉන්නේ ඉරියව්වයි ඉඳගත්tාම බලන්න ඕනේ ඒක ඇතුලේ මතුවෙන ප්‍රකට දේ ආනාපානෝ පිම්බීම හැකිලිමයි කියලා මේ කාරණාව නොකීවනම් මෙහෙම හිතේ දියුමක් නොකරනම් මුළු පුරාවටම තියෙන නීවරණ විතරනේ. බුදුන් සඳහන් කරනවා නීවරණේයි. ඒ ගැන සමාදම් වෙන්නත් එපා. කතා කරන්නත් එපා. චිත්තක්ෂණ කීයක් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන්නේ? චිත්තක්ෂණ කීයක් ආස්වාද ප්‍රසවාස බලන්න පුළුවන්ද කියන්නේ? ඒක ගැන විතරක් කතා කරන්න. එතකොට අර වෙන්න තියෙන දුක් ඔක්කොම එක්කෝ අපි හිත කරදර ගන්න නැතුව අයින් කරලා නැත්නම් මට පුළුවන්නේ සද්ද ඇහෙද්දිත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්නේ වේදනා කයේ තියේද්දි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නේ. එතන හිතවිලි තිබුණත් ඉඳගෙන ඉන්න බවත් පුළුවන්. අනේ මේ බුදුහාමුදුර අපිට එන්න තියෙන විශාල නීවරණ රාශියක් අයින් කරලා අපි ළඟම තියෙන ගුණයක් ඉස්පතු කරලා සතියට බාර දීලා කියනවා. ඒ මොන දේ ආවත් ඉරියව්ව දැනගැනීමේ හැකියාව සද්දයකට කඩන්න පුළුවන්ද? වේදනාවට කඩන්න පුළුවන්ද? එහෙම නැත්නම් හිතවිල්ලකට කරන්න පුළුවන්ද කියන බැල්මෙන් බැලුවොත් ඒ යෝගාවචරය කමඨාන සුද්ධ වෙලා තියෙන්නේ. ඒ දැක ගන්න අමාරු දෙයක් දැකපු යෝගාවචරය කියලා කියන්නේ. ඒ කියන්නේ යාට සද්ද නොවෙනවා කියන එක නෙවෙයි. හිතවිලි නොවෙනවා කියන එක නෙවෙයි වේදන. එයා බලනවා ඊ අල්ලපනල්ලේ එච්චර ආනාපාන විස්තර පේන්නේ නැත්නම් අඩු ගන්න මම මේ ඉඳගෙන ඉන්නේ. හිටගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි. නිදාගෙන නෙවෙයි. සක්මන් කරනකොට අපිට මේ එන කරදර එනකොට මට වෙලාව වම දකුණ පේන්නේ නැහැ ධාතු මනසිකාරය පේන්නේ ඒව නෙවෙයි. තමයි මේ ඉඳගෙන නෙවෙන බව දන්නවද? සක්මනේ ඉන්න බව දන්නවද? අන්නේ වැටහෙන දේ. එහෙම නැත්නම් තමයි චරිතේම සපේලා කියන්න පුළුවන් දේ පැත්තක තිබියදී ඇයි මේ හිටගෙන ඉන්නකොට කොන්දේ අමාරු වෙන්නේ? ඇයි මේ හිතවි හිටගෙන ඉන්නකොට හිතවිලි එන්නේ? ඇයි මේ හිටගෙන ඉන්නකොට කහපාට එලියක් එන්නේ? කවදාකවත් කෙලවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ මට්ටමට ගන්න, ඒ කියන්නේ මේ භාවනා කරනකොට මොනම ප්‍රශ්නයක් ආවත් හැකි තාක් දුරට එක ඉරියව්ව හෝ ඒක අපි පණවනා ගන්නවද කර්මස්ථානෙට හිතව දණ්ඩ හැකියාව බලන යෝගාවචරයට ওই විනිවිද බලන්න බැරි දේ විනිවිද පේන්න පටන් ගන්නවා. එතකොට සටහන් කරනවා මට වෙනද නම් වේදනාව තියෙන නිසා මට අරමුණ බලා ගන්න බැරි ගතියක් තියෙනවා. මේ බණ අහලා අහලා අහලා කමඨයන් සුද්ධ කරලා කරලා කරලා භාවනා කරලා කරලා කරලා මට අද වේදනාව දීදි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා ඒ ඇහෙන වාක්‍ය අහන කෙනාගෙත් කන පිනවනවා ලියන කෙනාටත් හැකි සංඥාව ඇති කරනවා ලෝකයේ සාසනේ බබලන ධර්ම කියන්නේ ඕකට ඒ නිසා මේ කන පින්දම් ගහන එකක් නම් ලිඳ ගාවට යන ලීලයි කමලයි චම්පයිලේ එකයි නිලම බානුවති නයනයි සඳලේ එකයි දියගෙන යාමට එළනෙන්ද මේකයි. ඉතින් මේ ලිඳ ළඟ නිතරම අවිවේකයි. ඒ ගමේ විලිඳ මේක එහෙම ගන්න නෙවෙයි. මේ කියෝ ගෙදර තියෙන කුණු කන්දල් කතා කරන ලීලයි කමලයි චම්පයි දෙක නැහැ ඔක්කොම උපාදක මහතුරු උපාදකම්මලා. මම දකින්න උඩහට යන උපාදක මහතුරු දෙය ඉතල දෙන්න දෙන එකතුලා කතා කරගෙන ඉන්න. මගේ අත නැහැ කන රත් වෙන්න ගහන්න. මෙතෙන් ඇවිල්ලා තල්ලාප සල්ලා. ලීලයි කමලයි වෙන්න ආද. බලන්න තියෙන්නේ ඔල්ලපනල්ලි කරනවා මම දැන් හිටගෙන ඉන්නේ හිටගෙන ඉන්න බව දන්නවද? ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බැලුවොත් එයා විනිවිදින්න බැරි. එහෙම නැත්නම් හරහා බලන්න බැරි. මේ නොබැලීම නිසා මතුවෙන්න පුළුවන් හානිය නැති කරලා මෙච්චර කරදර තියෙද්දි මට ටිකක් වෙනදට වැඩිය ඉඳගෙන ඉන්න එක බලන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට මට ආස්වාද ප්‍රසවාස පේනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට පිම්බීම හැකිලිම පේනවා. එච්චරම කතා කරනවා නම් කොච්චර ලස්සනට හිටියද බලන්න අපේ පැයේ ධර්ම සාකච්ඡාව. ඒ කියන්නේ අනිතකම අයින් කරන්න කියන එක නෙවෙයි. එහෙම කරන්න බෑ. නමුත් අපහසු ලියන්න අන්තිමට. රචනයේ අන්තිමට ලියන්න. මුලදී ලියන්න අහරගිය චිත්තක්ෂණය ගැන. අපි මේකට කියන්නේ හැකි සංඥාව කියලා. මේ නිස්සරණ වණින් තමයි මේ හැකි සංඥාව කියන වචනේ ඉස්සල්ලාම එළියට ආවේ. පුළුවන් පැත්ත කල්පනා කරන්න. බැරි පැත්ත කල්පනා කරනවා කියලා කියන්නේ ගෘහස්ත වාසය කියලා හිතාගන්න. සම්පප්පලාප කියලා හිතාගන්න. හැකි සංඥාව තියෙන ටික ලියන්න පටන් ගත්තොත් පෑන් නාස්ති වෙන්නේත් නැහැ, කොළ නාස්ති වෙන්නේත් නැහැ, කමඩාන් සුද්ධ කොණ්ඩ අනම්මන ලියන්න වෙන්නේත් නැහැ. පුළුවන් ටික ලිව්වනම් එතකොට වෙන්නේ මොකද? අර හාන භාගීය කොටසට අපි උදව් කරන්නේ නැතුව, පිරිහීමට උදව් කරන්නේ නැතුව, එයා දැනගන්නවා ඊට වැඩිය මට අද පරියන්කේදී චිත්තක්ෂණ මෙච්චර ගාණක් ඉඳගෙන ඉන්න බව වැටුණා. නැත්නම් වෙනතට තප්පරයක් වැඩිපුර ඉන්න පුළුවන් වුණා. විනාඩියක් වැඩිපුර ඉන්න පුළුවන් වුණා. ඒක ලියනවා නම් ඒ වැටහීම ඒ ලියන ගතිය ඥාන පිරිමිකමේ නෑ. බාලමාලුකමේ නෑ. පැවිදි උපවිදිකමේ නෑ. මේක නැතුව භාවනා දියුණු වෙන්නේත් නෑ. ඒ නිසා අපි ළඟ තියෙන මේ හැකියාවන් අපි ඉස්මතු කරගන්න ඕනේ. ඉතින් සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් තේරෙන්නේ නැති කට්ටිය භාවනා කරගෙන හානියක් වෙන්නේ. නමුත් මේ හාන භාගීය කොටසෙන් එහා පැත්තට නම් යන්න වෙන්නේ. ඒගොල්ලෝ හැමදාම පෙරදිච්ච වැරදිච්ච ගැන කතා කර කර දීප උපදේශ පැත්තකදීදී මොනවද ඕ කර කර ඉන්නවා. හැබැයි ඒත් ලාභයි. මොකද gedare ඉන්න මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවා මේ දවස්වල. එහෙම නැත්නම් මල හොන්තු ටික ඔක්කොම ගෙදර හිටියා නම් මොන මගුලක්වත් කරන්න දෙන්නේ නැහැ. අරකට ඇඟිලි ගහනවා, මේකට ඇඟිලි ගහනවා. දරුවොත් කැමති, මොනුබුරොත් කැමති, ගෙදර මිනිසුත් කැමති. මේ නිස්තන් වලට හරියට සලකනවා. මේ නාකීන්ටයි නාකිච්චන්ටයි ඇවිල්ලා ඉන්න දෙනවට ඕනේ ගාණක් ගෙවන්න කැමති. මොකද ගෙදර කණක් ඇහිලා ඉන්න පුළුවන් මේ දවස්වල. ඒකත් පිනක්, ලොකෝ පිනක්. අපි සාදු කියලා අනුමෝදන් වෙනවා. මම අදත් ලිව්වා ඊමේල් එකක්. 160කට අඩුවෙන් 160ක් දෙන්න අලුත් යෝගාවචරයන්ට අවුරුදු 40ට අඩු. 140ක් දෙන්න ওই වයසක කට්ටියට ගෙවල් තෙමෙනකොට ඉන්දදනක් නැති කට්ටියට දෙන්න. හැබැයි 160ක් දෙන්න තරුණ අයට කියලා. මම දන්නවා හොඳටම තරහ වෙනවා කියලා මම හිතේ. හැබැයි මම දන්නවා 60 පිළිලා හොට බිම යනවත් මේ කියන බණ ඇහෙනවනම් මම කියනවා තරුණයි කියලා. අනේ ඌ අපිට තේරෙන්නේ අපා. අපිට බැරිද මේ මේ ජාතක කතාවක් පොඩ්ඩක් කියලා දෙන්න? අපිට එහෙම බැරිද එහෙම නැත්තම් මේ මේ ලේසි භාවනා ක්‍රමයක් කියලා දෙන්න කියලා. ඒ මම ඒ පරණ ගුණයි කරත් වේකොලා දැන් මේ බිස්නස් අපි කරන්නේ මේ බිස්නස් එක විතරයි කරන්නේ. පුළුවන් නම් කාපම බැත්නම් කාප. අමාරු. ඒක මන් දන්නේ. විශේෂයෙන්ම මේ පළවෙනි දවසේ තුන්වෙනි දවසේ යනකම් කට්ටියට උණ මොකද මෙහෙම දෙයක් අපේක්ෂා කරලා නෙවෙයි Nissan වලට එන්නේ. අපි කරන්නේ පුළුවන් තරම් ඒක අවස්ථාවක් දීලා පහසු කණ්ඩිකුත් දීලා කමටහන සුද්ධ කරලා බණත් කියලා කතා කරනවා නම් කතා කරන භාවනාව හරිය එකක් ගන්න. අන්න ඒක වැඩි කරන්නේ කොහොමද කියලා විතරක් අපි සාකච්ඡා කරමු. නැති බැරිකම් කතා කරන්න යනවනම් ලිඳ ළඟට යන්න සබේට. ඒක කතා කරගෙන යන්න පුළුවන්. එහෙම ගොඩක් තියෙනවා. මෙහි අමාරුයි. අපි හිතමු මේක තේරුම් ගත්තයි කියලා මම දැනටමත් තරම් තියෙන විනාඩි 50කට විතර කාලක් මේ ඊයේ කියපු එකට මේ හාන භාගීය පැත්ත නැති කරන්න බෑ. ඒ තියෙද්දි කමටහනේ ඉන්න ටික කතා කරන කෙනාට රහාන භාගීය තියේදී ගණන් නොගෙන නැහැ වගේ දැක්කේ වගේ හරියන කොටස හිත එලඹිච්ච එක මූල කර්මස්ථානය පිළිබඳ විස්තර ලියන්න දන්නවනම් එයා දැනගන්නවා මේ ඉදිකට්ටක් රෙදි තොගයක් අස්සෙන් විදිනකොට කාගෙන යන්නේ. වතුරකට යකඩ කෑල්ලක් දාපුවාම එහෙම බහින්නේ අඩියට. වතුරට ගලක් දාපුවාම කාගෙන බහින්නේ ආන්නේ වගේ මූල කර්මත්තාන ඒ කියන්නේ මේ බස ගන්න තැන. ඒක තියෙදි මේ අහල පහල මේකේ වතුර තියෙනවා. ඒ වතුර තියෙන නිසා තමයි මේක දක්ෂකමක් වෙන්නේ. ආන්නේ විදිහට දන්නවනම් අපි කියන එක හාන භාගීය ධර්ම අවබෝධ කරගෙන මේ හාන භාගීය සමාධිය වලින් හිත පිරිහ ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව පුළුවන් තරමේ මූල කර්මත්තානේ රැඳී සිටලා. මේකෙදි මං මෑතකදීලා කියන්න පාවිච්චි කරපු වචනයක් තමයි නැත්තම් නැවත නැවත කියන එකක් තමයි ඉඳගෙන හිටියාත් හිටගෙන හිටියාත් සක්මන් කරාත් නිදාගෙන හිටියත් ඉරියව්ව දන්නවනම් මනුස්සයා ගොඩ. Taman ඉන්නේ ඉරියව්ව දන්නවනම් මනුස්සයා ගොඩ. යම් කිසි කෙනෙකුට යම් හේතුවක් නිසා ඉරියව්ව දැනගන්න බැරි නම් මං කියනවා භාවනාවට අබහුවිය කෙනෙක්. මේ කවුරු හරි ඉන්නවනම් අත උසලා කියන්නේ මට මේ අහවල් වෙලාදී මං ඉන්නේ ඉරියව්ව මට දැනගන්න බෑ කියලා. එහෙමනම් අපි කට්ටිය මේක තුළ එයාට උපස්ථාන කරන්න වෙනවා. මෙච්චරයි භාවනා කියන්නේ මේකට කියනවා කායගත සති කියලා. කාගියාසි මේ ලැබුව මනුස්සාත්ම භාවයේ උප්පරිම ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ සුවසේ ඉරියව පවතින වෙලාවේ ඉරියව මම ඉඳගෙන ඉන්න බව දන්න. හිටගෙන නෙවෙයි කියලා දන්න. බය නැතුව මේ වාර්තා කරන්න පුළුවන් කෙනාට හාන භාගීය කොටස විනිවිදින්න පුළුවන්. ඊට පස්සේ නා ඨිති භාගීය සමාධි කියලා එකක්. ඒ කියන්නේ සමාධිය යම් විදිහට ගැම්මක් හොඳ පටන් අර ගන්නවා. අල්ලගන්න පටන් අර ගන්නවා. ඨිති කියන්නේ ස්ථාපර වෙනවා. ස්ථාපිතයි පිහිටනවා කියනවා. කවදා හරි ආර තේරෙන පටන් අර ගන්නවා බාධා තිබුණට මට වෙනදාට වඩා ආනාපානෙත් එක්ක ඉන්න වෙලාව වැඩි. ඒ නැත්නම් පිම්බීම හැකිලිමත් එක්ක ඉන්න වෙලාව වැඩි. නැත්නම් ඉඳගෙන ඉන්න බව දන්න වෙලාව වැඩි. නැත්නම් සක්මන් කරනකොට මම ඇවිදිමින් ඉන්න බව දන්නවා වැඩි. එහෙම නැත්නම් මේ ඒක ඇතුලේ තියෙන විස්තර වශයෙන් වම දකුණු වශයෙන් ඉන්න වැඩි. මම ගෙදර ගිහලා පලාලියලියා හිටියත් මම මේ කරන්නේ මේකයි කියලා දන්නවා වැඩි. එහෙම නැත්නම් මම අතපය දෙක හොදගමින් ඉන්නවනම් ඒ බව ඉන්න බව දන්නව වැඩි. කෝපයක් පිගානක් හොදනවනම් මම මේ හොදන බව දන්නව වැඩි කියලා එයාට තේරෙන පටන් අර ගන්නවා මේ වැටි වැටි අමාරුවෙන් තතන තතන යන ළමයා යන්තම් ඇවිද ගන්න පුළුවන් වෙනවා. තාම රේස් දුවන්නවත් කඩුරු පනින්නවත් ඔලිම්පික් ගහන්නවත් බෑ. නමුත් අර වැටිලා ඉන්න ළමයා තතන තතන ගිහිල්ලා දැන් එයාට මොකේකවත් අල්ලන්නේ නැතුව ඇවිද ගන්න පුළුවන් තත්වයට එනකොට උපමාවේ හැටියට ඒකට තితిභාගීය සමාධිය කියලා කියනවා. එයාට තේරෙනවා මං ඉස්සල්ලා ඉස්සල්ලා බොහොම දුර්වල ළමෙක් වගේ නැගිට ගන්න බැරුව හිටියා. නමුත් කොඳුයට පෙළ හයි වෙනකොට ටික ටික ටික ටික ඉඳගත්තර වාසේ බලන්න ඕනේ මේකයි. මට මේක වෙන්නට වැඩිය පොඩ්ඩක් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට ගොඩක් ප්‍රශ්න පේනවා. ඊවා ලියන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. අර වාර්තා කරන හැටි දන්නවා. එහෙම නැත්නම් වාර්තා කරන දෙයක් තියෙනවා යාට. කියන්න ඕජාවක් තියෙනවා භාවනා කරලා කන පින්දන් නෙවෙයි. වල්පල් හැලි නෙවෙයි. සම්පප්පලාප නෙවෙයි. මට හරි අමාරුයි නමුත් ටික වේලාවක් යනකොට මට මෙන්න මෙච්චර හුස්ම රැලි ගානක් එක දිගට බලන්න පුළුවන් වුණා. ඊයට වැඩිය හෝ ඊයේ. එතන මෙච්චර පිම්බීම හැකලින් වාර ගණන් බලන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්නකොට මට විනාඩි මෙච්චර ගණක් විතර දාලා වශයෙන් හිත අරමුණේ පවත්වා ගන්න පුළුවන් වුණා. සක්මන් කරනකොට මෙන්න මෙච්චර පියවර ගානක් අර වැටෙන්නේ නැතුව ඇවිදින බබා වගේ මට මම දඟුණ වැටුණා. මට මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා වාර්තා කරන්න ඕනේ මොකද්ද? භාවනාවට ගියාට පස්සේ බලන්න ඕනේ මොකද්ද කියලා. ඒක එන්නේ කවදාකවත් දාන කුසලෙන් නෙවෙයි. සීල කුසලෙන් නෙමෙයි කරලා කරලා කරලා කරලා කමඨාන සුද්ධ කරන සුද්ධ කරන ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට මෙන්න මේකේ හිත බඳින්න ඕනේ ඇවිදිනකොට මෙන්න මේකේ හිත බඳලා තියා ගන්න ඕනේ. කනකොට වෙනකොට යනකොට එනකොට අතනවනකොට දිගාරිනකොට ඒක දැනගැනීමේ හිත තියා ගන්න ඕනේ කියන මේ කාරණාව ආවට පස්සේ ඒ යෝගාචරය ඒක දියුණු කරන්න ගන්න උත්සාහයක් තියෙනවනම් අන්න යෝගාචරයේ ස්ථාපිත ගතියක් කියනවා කරන වැඩපිළිවෙලේ අපි රස ආර්ගිල රසාවේ ස්ථිර වුණා වගේ. අපි ඉස්සල්ලා මේ පරිවාස කාලයක් දෙනවනේ. පරිවාස කාලෙදී හොඳට ක්‍රියාත්මක වුණොත් අපි ප්‍රඥාව ස්ථිර කරනවා. එහෙම නැත්නම් අපි තාමත් ඉන්නේ දවසේ කුලියට. ඒ දියුණු රටක රස්සාවක් නැති මිනිස්සෙක් ගියාලු මේ වීදුරු බඩු විකුණන සාප්පුවක රස්සාවක් ගන්න. ඉතින් මිනිස්සු දවසේ කුලියටලු වැඩ කරන්නේ. ඉතින් රස්සාව ස්ථිර කරන්නේ නැහැ. මොකද විකිනිච්ච බඩු ගන්න තමයි මනුස්සර කුලිය ගෙවන්නේ. එක දවසක් මිනිස්සයා ඒ වීදුරු බඩු සුද්ධ කරගෙන ඉඳද්දී උඩම තිබුණ ඉතාම වටන වීදුරු බාණ්ඩයක් ඇදගෙන වැටලා කුඩු කුඩු ගියා. ගෙහිමියා සාප්පු අයිතිකාරයා ඇවිල්ලා කිව්වලු තමුසේ දැන් මේ කරපු හානියට තමුසේගෙන් පඩියෙන් 110ක් කැපුවා තමුස අවුරුදු 7ක් වැඩ කරන්න වෙන ඕයි. මෙච්චර වටන එකක් නෙමේ කැඩි ඕක සුද්ධ කරනවා පරිස්සම් කරන්න එපාය. ඊට පස්සේ තමුසේගේ පඩියෙන් 110ක් කපනවා කියලා. මිනිහා ගෙදර ගෑනිට කිව්වලු ගිහිල්ලා මචං පවුලට කතා කරලා ඔයා දන්නේ නැහැ මගේ රස්සාව අවුරුදු 7කට ස්ථිර වුණා කියලා. දැන් මිනිහට ෂුවර් රස්සාව දෙන්න බෑ දැන් 100 10ක් ලැබුවත් මෙතෙක් කල මිනිහට ජොබ් එක ස්ථිර වෙලා තිබුණ නැහැ. අර වීදුරු බන්ද වැටිච්ච නිසා ගෙදර ගිහිල්ලා ගෑනිට ආද හරි සන්තෝෂයි යන්නේ මගේ රැකියාව ස්ථිරකම හම්බුණා කියලා. අන්නේ වගේ භාවනා ස්ථිරකම හම්බ වෙන කියනවා ධම්මටිති ඥානය කියලා කියනවා. තితి භාගීය සමාධි කියලා කියනවා. මේකෙන් කියත හැකි ගෑණි මිනිහා. මිනිහා නෝ මිනිහා අල්ලතයි. සමහර මේකට දවස් 3න් 4න් අල්ලනවා. සමහර මේක අල්ලන්නම අවුරුදු ගාණක් අල්ලනවා. ඒක කමඨාන සුද්ධ කරනකොට වචන දෙක ඇහෙනකොට කීත හැකි මේ මිනිස්සයා මේ භාවනා අල්ලගෙනද මේ කතා කරන්නේ එහෙම නැත්නම් තාමත් තතන තතන ඇවිදින කෙනෙක්ද කියලා මම මේ තතන තතන ඇවිදින කෙනාට පහත් කරලා කතා කරන්න හදනව නෙමෙයි කවුරුත් එතනින් තමයි පටන් අරගන්නේ නමුත් මේ කුශාක්‍ර බුද්ධිමත් උග්ගටි සංයු විපංචි සංයු වගේ කෙනෙකුට මෙහෙම බණ කියනකොට තේරෙන මෙන්න මෙච්චරයි කළ යුතු මේක නොකළ යුතුක් කියලා ඊට පස්සේ ආ කතා කරන වචනෙන් තේරෙනවා අනිතක ඒ බුරුමේ පඬිස්සාංශ කියනවා ඒ මිනිස්යාට තේරෙනවා අන්න අද නම් මට බණ ඇහුණා. අද නම් මගේ කමඨාන සුද්ධ වුණා. අද නම් මම යනකොට දන්නා මෙන්න මේකයි භාවනාවේ බලන්න ඕනේ කියලා ඉස්සල්ලාම වැටහෙන්නේ මේ භාවනා කරන එකනට. ඒක ගුරුවරයාට තේරෙන්නේ යා ලියන වචන දෙකෙන් තේරෙනවා මෙයා මොකාට කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒක නිසා මේ මානව ධර්මයක් අපි මේ කතා කරන්නේ නැත්නම් গুপ্ত ධර්මයක්වත් දෙයයන් ආංශෙවත් ගූඪ දෙයක්වත් මායාවක්වත් නෙවෙයි. මේ Taman අත්විඳින දේ අත්විඳින හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් නම් තෝරන්න බේර නැතුව ඉසాత බැඳගෙන අඬන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒ මනුස්සය අනිවාර්යයෙන්ම ධර්මයේ ස්ථාවර භාගයක් ලබලා තියෙනවා. ඒ නිසා ඒ සුසීම සූත්‍රයේදී බුදුචන්නාංශය සඳහන් කරනවා පුබ්බේවකෝ සුතීම ධම්මට්ටි ඥානං පච්චා නිබ්බානං නිවනට යන්න ඉස්සෙල්ලා සුසීම ඕනම කෙනෙකුට ධර්මයේ ස්ථාවර භාවය ලැබිච්ච බව ඒක සම්දිස්ථානයක්. මේක තානායමක්. ඊට පස්සේ තමයි නිවන පේන්නේ. ඒ සුසීම හමුතුරු ඉන්නේ ශාසනයේට බොහොම නපුරු අදහසකින්. කත අදහසකින් එන්නේ. ඇවිල්ලා එයා පරීක්ෂා කරලා බලනවා මේ ශාසනයට ලාභ සත්කාර ලැබෙනවා. මොකෙන්ද වෙන්නේ මේ? මොනවා කෙරුවොත් මට ලාභ හම්බ වෙයිද? මොනවා කෙරුවොත් මට සත්කාර හම්බෙයිද කියලා මෙතන ඇවිල්ලා මේ භාවනා කරන්න වෙන්නේ ඔත්තු බලාගෙන ඒ කාරණා වැරගෙන ගිහිල්ලා මේ සාසනයට ලැබෙනා වගේම අපිට ලාභ සත්කාර ලබා ගන්න. ඉතින් ඉඳලා ඉඳලා ඉඳලා පස්සේ ආර තේරෙනවා මේ අහවල් දෙයට නෙවෙයි ලාභ සත්කාර හම්බෙන්නේ ධම්මඨිතිය හිටියානම් එතෙන්ද දෙවියෝ සලකනවා හතර භූත හතරමා ධාතුණු සලකන වැඩේ හරි. ඉතින් ඒකට ප්‍රතිපදාවෙන් යන්න ඕනේ. එහෙම නැතුව මිනිස්සු ඇවිල්ලා වඳින්න ලාභ සත්කාර දෙන්න යන්නේ නැහැ. පිස්සු කෙලින අයද. දෙනවා ටික කාලයක් දීලා අතාරින්න. ධම්මටිචිය පිහිටියා නම් ඒ පුද්ගලයාට ඊට පස්සේ කිසිම පැකිලීමක් නැහැ. යා දන්නවා දැන් මම තාම ඉන්නේ බාලාංශ පන්තියේ. හැබැයි හරි දිහාට යොමු වෙලයි කියලා. ඉතින් ඔක්කොටම මෙහෙම කියනකොට ආසයි හිතෙනවා අපි මොකකින්ද ධම්මටිචිය ඥාන ලැබුවා කියලා දැනගන්න. මොනවද අපි කරන්න ඕනේ කියලා. එකයි ඉඳගෙන ඉන්න ඉරියව්ව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න ඒක ගැන විතරක් කතා කරන්න. ඉන් එපිට අර එහෙම යන්නේන එක, හිතවිලි එන එක, සද්ද එන එක කාටවත් අඩු වැඩි නෑ කාටවත් එකයි. අර හිතවිලි එන මිනිහට වේදනාවක් එන්නේ නෑ ඒක වෙනම කතාවක්. හිතවිලි වේදනාවක් එන මිනිහට සද්ද ඇහෙන්නේ නෑ ඒක වෙනම කතාවක්. ඒ නිසා එක එක වෙලාවට අපේ එක එක කරදර තිබුණාට මේ එක්කෙනෙක්වත් හිතක් කිසිම වෙලාවක එහෙම හාන භාගීය ධර්ම නැති වෙලාවක් මේ හිතේ නෑ. මේක මායя හදපු ලෝකයක් දුක් ගෙවන්න හදපු ලෝකයක්. මේකේ කවුරක්වත් සැප විඳින කෙනෙක් නැහැ. ඉතින් මේ සැප මේ දුක විඳිද්දි එච්චර කරදර වෙලා තියෙදි මූල කර්මස්ථානයේ හිත පිටන්න පුළුවන් බුදුහාමුදුරු කියපු නිසා, සිල් ගත්ත නිසා, භාවනා මධ්‍යස්ථාන ආපු නිසා ඒක විතරක් කතා කරනවා නම් අනිත්‍යව නැහැ කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ. පළවෙනිම කිව්වේ පළවෙනියෙන් කියන. රචනයේ ඉස්සලා හඳුනා දීම කළා කතා ශරීරයේ අන්තිමට නිගමනීය ලියනවා. එහෙමනේ පටන් ගන්නකොටම අරක බෑ මේක නෑ මේකට මොකද කරන්නේ ඒකට මොකද කරන්නේ කියලා දිනන එක මේ ධම්මට්ටි තියා අර හාන භාගිය කොටසක් දන්නේ. ඉතින් මේ හාන භාගිය දරුණු වෙන්න දරුණු වෙන්න පිරිහීමේ ධර්ම දරුණු වෙන්න දරුණු වෙන්න ඒක යන්තම් හරි කපාගෙන ගියේ කරන ලොකු සතුටක් ඇති වෙනවා. කරදර නැතිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මම දන්නවා ඒක හරහා තියටින් ගින්දර ගෙනියන්න වගේ මූල කර්මස්ථානයේ බහුලීගත කිරීම වැඩි වීම වඩනකොට එයාට තේරෙනවා නම් මේ බාධක අඩුවීම නෙවෙයි මේකට හේතුව නැවත නැවත අරමුණට විතක්කයේ යෙදවීම අරමුණට නැවත නැවත හිත යොදවන ගතිය වැඩි වෙලා ඒ අරමුණට හිත ගියාම වැටහෙන විචාර බුද්ධිය විචාර ධර්මයට වැටහෙන දේ කියන්න පුළුවන් නම් ඒ නැතිනම් භාවනා 150ක් ඉවරයි. මගේ අරමුණට නැත්තම් ආනාපානට හිත ගියා ආස්වාදයට හිත ගියා. මට ඒක සීතලට වැටුණා. මට නාසිකාග්‍රේ වැටුණා. දිගට වැටුණා කියලා යට අරමුණක් කියලා. අරමුණේ හැටි වැටෙන දේ. එහෙම නැත්නම් අපි කියනවා දැනෙන දේ, අත්විඳින දේ. අද අද අද ගත්ත ප්‍රශ්න ටික ආයෙ අරගෙන ඕන කෙනෙක් කියවලා බලන්න එක්කෙනෙක්වත් ඒක ලියන්නේ කොච්චර ලියලා තිබ්බත් මේ සත් භාවනා ආරම්භ කරනකොට බා අරමුණ කියන්න මෙනේ කළ හැටි කියන්නේ වැටහුණ දේ කියන්න කියලා. ඕක රත්තරන් අකුරින් ලියලා ගලේ කොටලා තියන්න බෑ ඒක පේන්නේ නැහැ. කියන්නේ කියන්නේම කනපින්දා. ඒ කියන්නේ අරක නොවිල නෙවෙයි. හිත නොගිහිම නෙවෙයි. ඉන් අරමුණට ඉරියව්වට වම දකුණට ආනම නොගියමනේ ඒක කියවෙන්නේ නැති එක තමයි මාරය කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. යෝගාචර දැනගෙන මේ මණික ඉල්ලමේ තියෙන මැණික විතරක් මතු කරලා මඩ ගැන කතා නොකර ලියන්න ගත්තොත් යාට තියෙන මේ පැත්තේ බලනවනම් මට දවසින් දවස දවසින් දවස ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නේ. වෙනදට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් නේ. එතන මේ ආස්වාසින් ප්‍රසවාසයෙන් පිට ගියාට නැවත ආස්වාස ප්‍රසවාසයෙන් පිහිටවන්න පුළුවන් නේ. නැත්නම් පිම්බි මැකිලියෙන් පිහිටන්න පුළුවන් කියලා අර හැකි සංඥාව ආවට පස්සේ යෝගාවචරයාගේ යෙදවුම යෝගාවචරයේ කුසලතා යෝගාවචරයාගේ උපනිශ්චය සම්පatti භාවනාවට ඉද වෙනවා. දැන් එදිලා තියෙන හරහට. අරියාදුව. බැරි දේවල් ගැන කතා කරන්නේ. නැති දේවල් ගැන කතා කරන්නේ. ප්‍රශ්න කරන දේවල් ගැන කතා. එතකන් මතක තියාගන්න හාන භාගීයයි. ඒ හාන භාගී විනිවිදලා කවදා හෝ මූල කර්මස්ථානයේ අපි කොත් ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ පිපි මෑකිලිමෝ ආනාපානේ අපි කියමු මූල කර්මත්තාන කියලා ඒ නැති වුණත් මම කියනවා ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒත් මේ ප්‍රශ්නෙට ඇති. සක්මන් කරනකොට අපි වම දකුණ වශයෙන් අපි ගනිමු පයව ගැටෙන හැටි මූල කර්මත්තානේ කරනවා කියලා. මේ වමට හිත ගිය වෙලාව මොනද වැටුනේ? නැත්නම් අඩු ගානේ සද්ද වේදනා හිතවිලි තිබුණත් මට වම දකුණ වැටුනේ නැතුණත් මම ඇවිදින්මින් ඉන්න බව දන්නවා කියන එක ලියා ගන්න පුළුවන් නම් ඒක දියුණු කිරීමට යෝගාවචරයට උපදෙස් දෙන එක හරි ලේසියි. මොකද යා දැන් ඒ දිහාට හැරිලා තියෙන්නේ. ඒ නිසා ධම්මටිති ඥානය කියන තමයි තිති භාගීය සමාධියට ආපු කෙනාට හොඳට වார்த்தාව කියනකොට තියෙනවා එයා සත්‍යයෙන් වැඩි කොටසක් පාවිච්චි කරලා තියෙන්නේ අරමුණු බුදුන්පත් වෙච්ච වෙලාවේ අරමුණු විස්තර කරන්න. ඒකට පටන් ගන්නකොටම 50ට වැඩි ලකුණු ලැබිලා ඉවරයි. ඒ තරම් ඒ තමන් හැකි සංඥාවෙන් භාවනා හරි පැත්තෙන් බලන්න පටන් ගන්න කෙනා වටන්න කාටවත් බෑ. එයා ගෙදර ගියයි කියලා හෝ අරමුණෙන් නැගිටලා පරියන්කෙන් නැගිලා ධක්මණ්ඩ ගියයි කියලා හෝ වේදනාව නිසා කකුල දිග ඇරියයි කියලා හෝ ප්‍රශ්නයක් නැහැ මොකද ආපහු කකුල දිග ඇරපු ගමන් ඇති වෙච්ච අල්ලපනලි ආයෙත් බලනවා මම ඉන්නේ හිටියව ආයෙත් බලනවා මට පුළුවන් ද වම් දකුණ මේ ආස්වාද ප්‍රසවාසයෙන් බලන්න මේක බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට ඒ තితి භාගීය සමාධියේදී තේරෙනවා සුවිශේෂී කරුණු හතරක් ඒක ඇත්තටම පසුකාලී දෙන ආචාර්යවරු එකතෙන් කරපු එකක්. සරුවඥ දේශනාවෙන් ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පරිසම්බිදා මාර්ගයෙන් එළියට අරගෙන උඟාක් පොත්වල ඒක පෙන්ලා දීලා තියෙනවා. දක්ෂ යෝගාවචරයට ඒ වගේම කාරණාව දැනගන්න ඕනේ යෝගාවචරයට මගේ හිත දැන් ධර්මයේ ස්ථාවරේ ලැබුවද භාවනා ස්ථාවරේ ලැබුණද නැත්නම් තිසි භාගිය පැත්තට ආවද එහෙම නැත්නම් ධම්මට්ටි ඥානෙ ලැබුණද කියලා වැටහෙන කාරණා හතරක් සම්පහන්සන වශයෙන් දක්වලා තියෙනවා පටිසම්භිදා මාර්ගයේ. ඒක පෙන්වන්නේ මේ යෝගාවචරය දැන් සමත යෝගාවචරය අනං එයා දැන් සමත සමාධියට යන්න පෙරහුරුවක් අද්දරට ඇවිල්ලා. සමාධි ත්‍ත්වයට යන්න අද්දරට ඇවිල්ලා තියෙනවා. අද්දරට ආපුවම මෙන්න මේ කරුණු හතරක් ඒ ආචාර්යවරු සඳහන් කරලා තියෙනවා. තත්ත ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨේන සම්පහන්සනා කියලා මේ භාවනා කරගෙන යනකොට සද්ධාව වුණාට වැඩි වෙලා ප්‍රඥාව පාග ගන්නෙත් නැහැ. ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව පාග ගන්නෙත් නැහැ. එයා දැනගන්නවා මේ දෙක එකිනෙකා ඉක්මවල යන්න දෙන්න එපා. මේ එනදී ප්‍රඥාවෙත් වටහා ගන්නවා. ඔය සද්ධාවක් තියෙන හැබැයි සද්ධාව වැඩි කරලා ප්‍රඥාව යට කරන්න එපා. ප්‍රඥාව වැඩි කරලා සද්ධාව යට කරගන්න එපා. මේ දෙක සමබර කරන්න බෑ. ඒකෙදි ඔය සද්ධා බරිත එහෙම නැත්නම් මේ අපි සාමාන්‍ය වචනෙන් කියනවා නම් වයසක උපාසකම්මලා ඉන්නවනේ. ඒගොල්ලන්ට පොඩ්ඩක් හරි භාවනා කරන්න පුංචි ආලෝකයක් ලැබුණොත් පුංචි පහසුවක් ලැබුණොත් ඉතින් සද්ධාව උතුරනවා අඬන්න පටන් අර ගන්නවා. එතකොට ප්‍රඥාව දිහා වලිගෙත් නැහැ වෙලාවේ. වලිගෙත් කැපිලා ගියා වගේ වෙනවා. ඉතින් ඊට පස්සේ කෑ ගහන්න පටන් අර ගන්නවා මේ පුංචි දෙයක් හම්බෙච්චාම කෑ ගහනවා ඇත්තටම සද්ධාවන්ත අහිංසක මිනිස්සු. නමුත් එයා දන්නේ මේ පුංචි දෙයකට නටන්න ගියාම ප්‍රඥාව නැති වෙනවා කියලා. ඒ නිසා මේක ගොඩක් වෙනවා. ඒක ගණන් ගන්න එපා. දිගට යන්න මේක ඥාණයෙන් දැනගන්න. අනිත් එක මේ වීර්ය සහ සමාධිය දෙක අතර වීර්ය වැඩි වුණොත් හිත ඇවිස්සෙනවා. සමාධිය උනට වැඩි වුණොත් නිින්දට වැටෙනවා. මේ දෙක සමබර කරගෙන යන්න ඉස්සලා උපයන්න එපායි මේක. ඉපියට පස්සේ ඒ දෙන්න ගහ ගන්න. වීර්ය වැඩි වෙනකොට සමාධිය කාබාසිනිය කරනවා. සමාධිය වැඩි වෙනකොට වීර්ය කාබාසිනිය කරනවා. අන්නේ තත්ත ජාතානන් ධම්මානම් භාවනාවේදී උපයන මේ ධර්ම අපි හිතුවට ඒ ඔක්කොම ගමනට පෙළඹිලා නැහැ. ඒගොල්ලෝ ඒගොල්ල අතර පුංචි රණ්ඩුවක් තියෙනවා. ඒක නිසා යෝගාවචරය දැනගන්න මේක උපයනවා වගේ විතරක් නෙවෙයි සමතුලිත කිරීමකට කියනවා. සමතුලිත කිරීම කියලා කියනවා. ඒවා සම වායයට යොදව ගන්නවා කියන එක ලේසි නෑ. ඒක මම්මට දරුවෝ එකෙක් ඉන්නා වගේ නෙවෙයි දෙන්නෙක් ඉන්නකොට ওই දරුවෝ දෙන්න ගහ ගන්න. තුන් දෙනෙක් වෙනකොට ඊටත් ප්‍රශ්නයක්. හතර දෙනෙක් වෙනකොට ඊගා ප්‍රශ්න. ඉතින් ඒ ඔක්කොමලා හිතන්නම් ඒක අම්මගේ දරුවෝනේ ඉතින් ගහගන්න එකක් නෑ කියලා. නෑ කුලල් කා ගන්න. තමන්ම වදාගත්ත දරුවා අම්මවත් මරනවා. ඉතින් ඒ නිසා මේ වදනවා වගේ නෙවෙයි ප්‍රශ්නේ හදන එක ප්‍රශ්නක් තියෙනවා. අනිත් වගේ තමයි භාවනා කරනකොට මේ ධර්ම මතුවෙනවා, සද්ධාව මතුවෙනවා. මතුවෙන්න හේතු සහිතයි. නමුත් මේ ශ්‍රද්ධාව ඇති වෙනකොටම ප්‍රඥාව නැති වෙනවා, කාබාසිනිය වෙනවා. ඒ ගැන අවබෝධයක් යෝගාවචරයට තියෙනවා. ඉතින් ශ්‍රද්ධාව පරිචය කරනකොට මේක තේරෙන්නේ නැහැ. හසුරුව ගන්න දන්නේ, සමතුලිත කර ගන්න දන්නේ තමන් උපේන වස්තුව නැත්නම් තමන්ගේ ව්‍යාපාරේ ඒ තියෙන මූලික අවශ්‍ය මූලික විචල්්‍ය සාධක සමවර කරන්න බැන්නම් ඒ ව්‍යාපාරේ උපරිම ලාභ ලබන්න බෑ. ඒ නිසා මේ භාවනා කරනකොට ප්‍රතිඵල ලැබෙනවා. ලැබෙන ප්‍රතිඵල සමතුලනය කරනවා කිව්වේ නැත්නම් එයාට සමාධියක අයිතිවාසිකමක් ස්ථාවර භාවයක් ධම්මට්ඨිතියක් ටිටි භාගයක් නැහැ. ලැබෙන හැම එකම අල්ලගෙන කෑ ගන්න. අපුංචි දෙයකට දඟලනවා වැඩි. ඉතින් ඒකට එක උත්තරයි තියෙන්නේ. මේකම ලක්ෂ වාරයක් වෙන්න දෙන්න ඕන. දෙනකොට තියෙනවා වර එක වර එක සද්ධා වැඩි වෙනවා වර එක ප්‍රඥා වැඩි වෙනවා වර එක වීර්ය වැඩි වෙනවා වර එක සමාධි වැඩි වෙනවා. ඒක හැටි මේක දැනගෙන සමතුලනය කිරීම. ඒක කියනවා නිකන් පොළොස් සම්බලක් වෙන මිනිස්සයාගේ පදම ගන්න තිබුණයි කියලා ලාභයි කියලා ලුණු කොට දාලා හරියන්නේ නැහැ නේ. දෙමීතු ලුණු ප්‍රමාණයක් තියෙනවා. කහදුරු මිරිස් ටිකක් ගණන් දෙමීතු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ පදම ඒව නැතුව සූපසාත්‍ර පොතේ දිනව දාලා හරියන්නේ නැහැ ඔතෙන්ද. ඒකට මේ මනුස්සයාට තේරෙනවා පදම කියන එකක් අත්ගුණේ කියන එකක් ඒක තමයි භාවනා කරනකොට වැරදිලා වැරදිලා. දවසක තියෙනවා දැන් නම් මේ දෙක මෙන්න මෙහෙමයි යන්න ඕන කියලා. ඒ හටගත් ඒකෙන්ම හටගත් ධර්ම. ඒකට කියන ඉන්ද්‍රිය ධර්ම කියලා. මේ ධර්ම වල වටිනා ගුණයක් මේ වෙලාවේ මතක තැයි. සතිය විතරක් කවදාකවත් වැඩි වෙන්නේ අනෙක් ධර්ම වල තියෙනවා අනිත් එක කාබාසිනිය කරන ගතිය. සද්ධාව වෙන්නෝ ප්‍රඥාව කාබාසිනිය කරනවා. අරියාදු කරනවා. ප්‍රඥාව වෙන්නෝ සද්ධාවට අරියාදු කරනවා. වීරිය වෙන්නෝ සමාධියට අරියාදු කරනවා. අරිය සමාධිය වෙන්නොත් වීරියට අරියාදු කරනවා. ඉතින් මේ ඇඟිලි පහ වගේ කියලා කියනවා මේ ඉන්ද්‍රිය ධර්ම මේ සද්ධාවයි ප්‍රඥාවයි දෙක සුලංගිල්ලයි පාපට ඇඟිල්ලයි වගේ. වීර්යයි සමාධියයි දෙක වෙදකිල්ලයි දබරකිල්ලයි වගේ. වීර්ය දබරකිල්ල වගේ සමාධිය වෙදකිල්ල වගේ. මැද තියෙන ලොකුම උසම එක තමයි මැදකිල්ල. එයාට විතරයි පේන්නේ මේගොල්ලන්ගේ අසම්බර භාවය නිසා නිටතරම සමාධිය සතිය ඉස්සර කරගෙන යන්න මේ කියන සමාධිය පවා සමානට වීර්යයට විරුද්ධව හිටිනවා. මෙන්න මේක හරියට දැක ගන්න පෙර කෙනෙක් වෙන කෙනෙක් නැතුව ඉතාම අමාරුයි. නැතිකම නෙමෙයි තියෙන්නේ මේ පදම දන්නේ අපි එකතු කෙරුවට ඒ අතර සම වායක් සමතුලිත භාවයක් නැත්නම් තුලිත භාවයක් නැතිකම නිසා Tamanට ලැබෙන හැමදේම Tamanට අවාසියට හිටිනවා සමබර කරන්න බැරි වෙනකොට. ඒ වගේම කියනවා තදුපග විරිය වාහනට්ටේන සම්පාංශනා. මේ විදිහට අරමුණේ හොඳට හිත තීවිලා සද්ධාව ප්‍රඥාව දෙක යම් ප්‍රමාණයකට සමබර වේගන එන බව තේරෙන නැත්නම් පදම හරියාගෙන එනවා දන්නවනම් වීර්යයයි සමාධියයි දෙක හරිනම් ආය උත්සාහ කරන්න එපා උත්සාහය අඩු කරන දැන් භාවනාවට යන්න අරින්න ඕන. එතෙන්ද එනකම් මෙව සමබර කරන්න ඕන. මේකෙන් ටිකක් කරන මේකට දාලා වගේ සම්බර යම් වෙලාවක තමයි තේරෙනවා දැන් භාවනා නිසින්ින්ද යනවා. නැත්නම් අරමුණත් එක්ක හිත තියෙනවා අරමුණ එන්නේ එන්නේ සිවුම් වෙනවා හොඳට වැටහෙනවා හැබැයි අර Tamanට තේරෙනවනේ මේක හැල්මේ ගැම්මේ යනවා දැන් අර මෙතෙක් කර කර හිටපු වීර්යයේදීම පොඩ්ඩක් අඩු කරලා භාවනාවට යන්න දෙන්න භාවනා පිළිබඳව විශ්වාසයක් ඇති කරනවා දැන් සතිය තියෙනවා එන ඕන දෙයක් මම බාර ගන්නවා යන්න අරින්නේ ආයෙ මෙනෙහි කරන්න යන්නයි දැන් තනි තුනී වේගන යන ආනාපානතියේදී ආයෙ හයියෙන් හුස්ම ගන්න යන්නයි එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලන්නයි මේ gedirin ginaapu set එකේ එහෙම බඩු set එක තියෙනවද කියලා බලන්නයි ඕවා කරන්න ගිය ගම වෙන්නේ මොකද්ද අර යන සමාධිය කැඩෙනවා ඒ නිසා එතකොට වීරිය අඩු කරලා ප්‍රඥාව වැඩි කරලා ඒ යන ගැම්ම අඳුනගෙන භාවනාවටම ආවඩායි බොන් කියනවා කියන එක උගා දුර්ලභයි මොකද තද්ද බල ප්‍රතිඵල අපේක්ෂා වැඩි නිසා මේ වෙලාව ඉක්මන් වෙන්න හදනවා මේ වෙලාව ස්මාර්ට් වෙන්න හදනවා. එතකොට වෙන්නේ මොකක්ද අර සමතුලිත භාවය නැති වෙනවා. ඒක නිසා අද මට මේ භාවනාවේදී යාදෙන ගතිය ආ විනාඩි 35කින් කියලා කියන්නේ මේ යෝගාවචරය දක්ෂව කටයුතු කරනවා. හෙට වෙනකොට තේරෙනවා දැන් නම් හරි ඔක්කොම ටික විනාඩි 20කින් වගේ මට දැන් භාවනා යන්න පටන් ගන්නවා. පහුවෙනකොට විනාඩි 15කින් විතර වගේ. සමහරට ඉඳගත්ත ගමන් තියෙන හොඳ ෂෝක් එකකට කයෙ හිත පිහිටනවා. මොනවත් මෙනෙහි කරන්න ඕනේ යන්න දෙන්න පුළුවන්. ඉතින් මේක කොයි වෙලාවෙ මේ රැල් බුරු ලරිනවද භාවනා යන්න දෙනවද කියන එක මොනම පොතකින් අතු ගන්නන්න බෑ. එයා දැනගන්න ඕනේ ධර්මයේ ස්ථාවරය ලබන්න නම් එහෙම නැත්නම් කියනනම් මේ ත්‍ිටි භාගීය කොටසට යන්න නම් භාවනාව නැත්තම් සතිය ගැම්ම ගත්තට පස්සේ සතියට වැඩි බාර දීලා මුද්ද අවදියකින් බලාගෙන ඉන්න ඕනේ. ප්‍රතිඵල අපේක්ෂාව අධික එක්කනට යාට තේරෙන්නේ නැහැ. යා ගිහිල්ලා මේක තවත් අර නිදාගෙන ඉන්න බබත් නැගිට්ටවන්න හදනවා. මේ නැලවිලි කවියට නිදාගෙන බබට නිින්ද යන්න දෙන්නේ නැහැ. නැලවිලි කවිය අඩු කරන්න ඕනේ. එහෙම කරන්නේ යා කලබල කරනවා. ඒ වගේම ඉන්ද්‍රියාණං ඒකරසට්ඨේන සම්පහන්සනා කියලා යට තියෙනවා මේ වෙලාවේදී ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩියට එළඹිලා එක එකන රණ්ඩු කරන එක පැත්තක දාලා ශීලු දෙනාම භාවනාවට yaadena ගතියක් එහෙම නැත්නම් සිද්ධි වෙච්ච ගතිය පේන්න පටන් අර ගන්නවා. මේක යෝගාවචරය කලින් තිබුණු හාන භාගිය කොටස් නෙවෙයි දැන් තියෙන්නේ. උගාක් සෙනග උගාක් වාහන තදපදයක ඉඳලා වාහනයට හම්බුණා පාර. දැන් සෙනගත් නැහැ. වාහනත් නැහැ. ඉතින් ඒ වෙලාවේ ගමන කරගන්න ඕන. අන්නේ ගමන කරනකොට මේ තීරු දේවල් කරදරයක් නැතුව යන්න පුළුවන් වෙලාව දැක්කට පස්සේ කම්මැලිකමක් එනවා. නිතිමත ගතියක් එනවා පාළු ගතියක් එනවා සැකයක් එනවා ඊට පස්සේ හිතනවා දැන් මම මොකද කරන්න ඕනේ කියලා මම මෙතෙක් කියලා හිටියේ කටුකොහලක මෙතෙක් හිටියේ තදබල වාහන තදබදයක දැන් ඉඩක් පහසුවක් ආපු වෙලාවේදී අර තදබදයට සාපේක්ෂව දැන් මේ ගමන කරගන්න එපායි අන්නේ බව යෝගාවචරය තේරුම් ගත්තේ නැත්නම් යෝගාවචරය මේ වෙලාවේ කල යුත්තක් ඇති මේ නිකම්ම නිකම් මෙහෙම ඉන්නව වෙනකොට බුද්ධානුස්සති කිරුවොත් ප්‍රශ්නයක් නැති වෙයි දැන් අපරාධනේ නිකන් මෛත්‍රී භාවනා ටිකක් කරමු. එහෙම නැත්නම් මෙතන ආයසරයක් හයියෙන් හුස්ම අරගෙන බලමු. ආදී වශයෙන් මේ යෝගාවචරයම අර සමතුලිත මට්ටමට ආවට පස්සේ ඒට අනුග්‍රහ කරන වෙනුවට අර පෑදිදිය බොර කර ගන්නවා. අනාකූල ප්‍රවාහය ආකූල කර ගන්නවා. ඒක අකුසලයක් නන් නෙවෙයි. තද්ද බල කාලේ නාස්ති වීමක් වෙනවා. තද බල කාලේ නාස්තිවීමක් එනවා. අද වෙනකොට මම ඒ ප්‍රකාශය කරන්නේ හෙට අනිද්දා වෙනකොට හුඟ දෙනකොට තියෙනවා. දැන් මේ සතිය තියෙනවා. ඉඳගෙන ඉන්න බව දන්නවා. බාධාවක් මොකක්වත් නැහැ යන්න පුළුවන්. නමුත් මේක මේක පట్టල වෙනවා විනුවට මේක ස්ථාවර වෙනවා විනුවට යෝගාවචරය වෙන්න වෙන්න ව්‍යාපාර පටන් ගන්නවා. එක එක දේවල් මේකට දා ගන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ අර මේ මණ්ඩි මිදෙන තැම්පත් වෙනවා වෙනුවට අවුස්සන ගතියක් එනවා. ඒ නිසා මෙතන යෝගාචර ඉස්සල්ලාමේ උපේක්ෂාව කියන එක එහෙම නැත්නම් වෙන දෙයකට වෙන්නදලා බලාගෙන ඉන්නවා කියන එක. එහෙම නැත්නම් කීතයක මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි මම මේ ප්‍රතිපදාවේ ඉන්නේ දැන් ප්‍රතිපදාව යන්න ගත්තා. මම මේකට සහයෝගය දීලා කරබනේ ඉන්නවා කියන එක යෝගාචරය තේරුම් ගන්න නම් හුදේකලාව අඳුරන්න ඕන. මේක පාළුවකට බාරගත්තොත් යෝගාවචරය අසප්පුරුෂෙක් වෙනවා. මේ එන්නේ හුදේකලා වේගන එන්නේ පාළු වෙනවා තනි වෙනවා නෙවෙයි හුදේකලා වෙනවා. මේ විවේක වේගන යන්නේ එහෙම නැතුව වැරදෙනවා නෙවෙයි. විස්්‍රාම වේගන යන්නේ මම රහෙන් තල්ලු වෙලා කොන් වුණා නෙවෙයි කියලා ඒ මතුවෙන ධම්මටිතිය නැත්නම් භාවනා නිසින්ද යනකොට යන්න දෙන ගතිය තන්නේ කර පෞරුෂත්ව ලක්ෂණයක්. ගොඩෙනකොට මේක පේන්නේ දැන් මොනවත් නැහැ පාළුයි කම්මැලි තනි. ඉතින් ඒ නිසා මොන්න හරි අර පෑදිදිය බොරදිය කරගන්න. ඒක එක සැරයක් දෙසරයක් නම් මහා බෝසතාණන් වහන්සේට උනා සිද්ධ වෙනවා. ඒ සැරයක් දෙසරයක් කෙරුවට පස්සේ දැන් ඒම කලබල කරන්නේ නැතුව වීරිය අඩු කරලා වීරිය අඩු කරන කියලා කියන කම්මැලි වෙලා නෙමෙයි. යහනයකට යන්න දීලා මේක කරන්න ලොකු විශ්වාසයක් අවශ්‍යයි. අන්න එහෙම ආවට පස්සේ ආසේවනත්තේන සම්පන්තනා කියලා මේක ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කරලා යාදෙන වෙලාව ආවට පස්සේ ගැම්ම අල්ලන්න පටන් ගත්තට පස්සේ මෙන්න මේක හේමම ඒ කියන්නේ අලගෙඩිය හොඳට තැම්බියගෙන එන්න යන වෙලාවේ වැහුම් අරින්න යන්න එපා. එහෙම තැම්බෙන්න අරින්න. ඒ වෙලාවේ වැහුම් ඇරියොත් ඇට්ටකුණ වෙනවා කියලා එකක් වෙනවනේ. ඊට පස්සේ ඒ ගාන අල්ලන්න ගොඩක් වෙලා වහලා තියන්න වෙනවා. ඒ නිසා අන්නේ ගතිය ඒ තිතිය දැනෙනකොට ඊටාම සූක්ෂමව යෝගාවචරයෙන් කියවෙන දෙයක් තමයි මට දැන් ආස්වාස ප්‍රස්වාසය විතරක් නෙවෙයි ආස්වාසයේ හට ගන්න හැටි පේන්න පටන් ගන්නවායි කියලා යෝගාවචරයෙන් ප්‍රශ්න කරලා අහගන්න පුළුවන් ඒ වෙලාවේ ආස්වාසයත් පේනවා ඒ කොහේ ඉඳලාද මේක එන්නේ ප්‍රසවාසයත් එනවා කොහේ ඉඳලාද එන්නේ කියලා මේ ආස්වාද ප්‍රසවාස දෙකේ හට ගැනීම කොහේ ඉඳලාද මේක එන්නේ දැන් අරමුණ පේනවා විතරක් නෙවෙයි අරමුණේ ජාතකේ පේනවා එහෙම නැත්නම් අරමුණ හට ගන්න තැන පේන්න පටන් අර අන්න ඒක භාවනා ජීවිතේ නෙවෙයි පටිච්චසමුපාද ඉගෙන ගැනීම ඉතාමත්ම ගැඹුරු තැනක් මේ කිසිම අරමුණක් අහසෙන් කඩා වැටෙන්නේ නැහැ ඒක මතුවෙන්නේ සප්පච්චේ ප්‍රත්‍යක් සහිතව කොහින්දලද මේ ආස්වාසේ ඉන්නේ? කොහින්දලද මේ ප්‍රස්වාසේ ඉන්නේ කියලා කොච්චරද කියනවනම් මේ සතිය ආස්වාස් ප්‍රස්වාසේ එන්නත් ඉස්සෙල්ලා සතිමත් වෙලා ආස්වාසේ හට ගන්නවා පේන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට රාගයක් මතුවෙනවා නම් මතුවෙච්ච රාගය විතරක් නෙවෙයි රාගය හට ගන්න හැටි. එතකොට ඒවා නාම ධර්ම ද්වේෂයක් වෙනවා නුරුස්නා ගතියක් වෙනවා නුරුස්නා ගතියක් ඇවිල්ලා පුම්බගෙන කෑ ගන්න විතරක් නෙවෙයි. ඒක හට ගන්න හැටි. ඒකට ඉස්තාම වැදගත් වෙනවා තමයි නිින්ද යන්න ඉස්සලා නිින්ද යන්න මේ ඇකිලීගෙන එන හැටි තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි දන්නවා නියපොත්තෙන් කරන එක හරියම ලේසි ගහක් වැවුනට පස්සේ පොරවෙන් කපනවට වැඩිය. ඒ නිසා මේ ධර්මතා හැම එකකම ආරම්භය අපිට වශී කර ගන්න පුළුවන්. මේරුවාට පස්සේ අපි ඒකට දාස වෙනවා. මේරුවාට පස්සේ අපි වාල්ලු වෙනවා. අපි වට කපුරන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් අපිට උගන්වන්නේ හාන භාගිය කොටස ඉවර කරලා අරමුණේ හිත තියලා විතරක් නැති අරමුණ හට ගන්නකොටම මේ රූප කර්මස්ථානයේ රූප අරමුණ හට ගන්නකොටම බලන්න. ආස්වාසය හට ගන්නකොට බලන්න. ප්‍රසවාසය හට ගන්න හැටි බලන්න. පිම්බීම හට ගන්න හැටි බලන්න. හැකිලිම හට ගන්න බලන කිරිකනවා සප්පච්චේ පරිග්ඝා ඥාන කිය. එහෙම නැත්නම් කියනවා ධම්මට්ඨිති ඥානය කියලා. යාතාව දස්සන කියලා කියනවා. සම්මා දස්සනය කියලා කියනවා. නිකන් අරමුණ දැක්ක විතරක් නෙවෙයි අරමුණ හට ගන්න හැටි දැකීම පවා දකිනකොට ඒ යෝගාචර පේනවා මෙන්න මේකයි මේ විනිවිද බලනවායි කියලා කියන්නේ අරමුණ නිකන් අරගෙන වටෙන් අත ගාලා යන එක නෙවෙයි. ඒ අරමුණ හට ගන්න තැන සප්පච්ච ප්‍රත්‍ය සහිතව දැනගන්න පටන් ගත්තට පස්සේ මිච්චරයි මුළු මුළු බුද්ධ ශාසනයම තියෙන්නේ යමක් හට ගන්න හේතුවක් ඇතුව ඵලයේ දිහා බල්ලා හරියන්නේ නැහැ. ඵලයේ දිහා ලක්ෂ වාරයක් බල්ලා හටගන්න හේතුව දන්නවනම් යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ. මේ පද දෙක කියනකොටම ඒ කෝලිත පරිප්‍රාජිකර තේරෙනවා හැම දෙයක්ම හටගන්න හේතුවක් ඇති එක උඹ නෙවෙයි. මම නෙවෙයි. හේතුවක් ඇති උඹ නිසා උඹ පැත්තකට වෙලා ධර්ම වලට යන්න ඇරලා ප්‍රධාන අඩුගානේ ප්‍රධාන කර්මස්ථානේ මේ ආස්වාසිය බවට එන්නේ ඉස්සෙල්ලා මේක කොච්චර සියුම් තැනකින්ද එන්නේ ප්‍රස්වාසය වෙන්නේ ඉස්සර වෙලා ප්‍රස්වාසය කොයින් සියුම් තැනකින්ද එන්නේ පිම්බීමෙන්නේ හැකිලීමෙන්නේ ආදි වශයෙන් රූප කර්මස්ථානයේ බලලා ධම්මට්ටි ඥානේ හොඳට තහවුරු කරගත්ත එක්කනට ඒක ඒක නයිසර්ගයේම තේනවා රාගයේ gedi පිටින් එන්නේ ඒක මොකද්දෝ එකක් පිළිබඳ පුංචි ආසාවක් ආවට පස්සේ ඇවිල්ලා කස කැවුනට පස්සේ එයා රාග රක්ත වෙලා කාම මිත්‍යාචාරයට වැටෙනවා ඇත්තට මේ මනුස්සයා දඬුවම් කළා ඇති වැඩක් නැහැ. කාම මිත්‍යාචාරයට කාම මිත්‍යාචාරය කරපාට දඬුවම් කරයි කියලා මොකක්වත් වෙන්නේ මෙයාට භාවනා කරලා පෙන්නුවොත් භාවනා නොකරන මනස කොයි වෙලාවෙ කාම මිත්‍යාචාරය කරයිද දන්නේ නැහැ. මේ නීතියකින් කොහෙද ඔක් කඩන්නේ? නාචාර තේරුම් ගත්තොත් හරියට මේක දිහා බලලා මොළ දැක්කොත් කඩන්න පුළුවන්. ද්වේෂත් කඩන්න පුළුවන්. මෝහයත් කඩන්න පුළුවන්. ඒ නිසා මේවා තියාගෙන ඉන්නවා උසස් පෙළ පාඩම් වල. දැන් ඉගෙන ගන්නවා මේවා එන්නේ gediya pitin නෙවෙයි. gediya pitin එන්නේ gediya pitin එනවා කියලා විශ්වාස කරන්නේ පමා වෙච්ච කෙනාට කියලා කියනවා. අප්‍රමාද කෙනා ඒ gediya එන්නේ හට ගැනීමක් සහිතව කියලා අප්‍රමාදීව බලනවා. මේ රාගයක් එනවා නම් ද්වේෂයක් එනවා නම් මෝහයක් එනවා නම් ආස්වාසය එනවා නම් ප්‍රස්වාසය එනවා නම් ඉතාම තුනී තැනකින් පටන් ගන්නවා. ඒ නිසා මේ මුලට ඇදීම හටගන්න සංසිද්ධියේ මුලට ඇදීම තමයි මේ ධම්මට්ටිති ඥානයේ තියෙන එකනාගේ කමඨාන් වාර්තාවේ ඇහෙන දේ. ඒ අරමුණ විතරක් විස්තර කරන්නේ ඉස්සල්ලාම ඒකවත් බැරුව හිටියේ. දැන් අරමුණ විස්තර කරනකොට යා දන්නවා මේ ආස්වාසේ හට ගන්නකොටම සතිය පිහිටනවා. ප්‍රසවාසයේ හට ගන්නකොටම සතිය වෙනවා. හරි රාජ්‍ය අමුත් එක්ක ඉඳි ඉස්සලා කැමරාකාරයෝ ගිහිල්ලා සෙට් කරගෙන ඉන්නවනේ. එන අමුත් එන හැටි පිළිගන්නන්න. ඉන්න හැටි පිළිගන්නන්න. යන හැටි ෆොටෝ ගන්න. ආන්නේ වගේ මේ සතිය අප්‍රමාදීව ඕනේ සිද්ධියක මුල ජාතකේ එහෙම නැත්නම් ඒකට කියනවා ප්‍රත්‍ය සහිතව දැක ගන්න තැනට ගියාට පස්සේ මේ ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ ලෝකේ තියෙන බැඳගත්ත වෙස් නටන වෙස් නටුමක් වෙස් බඳිනවා පෙන්වන්න නැති ලෝකයක්. අපි කියන සාමාන්‍ය ගමේ කතාවට ඔය කොච්චර හැංගියන් වෙස් බැඳන් නටන්නේ එළියනේ කියලා. වෙස් බඳිනවා පෙන්වන්න නැති ලෝකයක් තියෙනවා. බුදුරජාණන් කියනවා ඔබ හිමීට ගිහිල්ලා වෙස් නැටුමත් බලපන්. හැමදාම බලලා බලකම මේ වෙස් බැඳි වෙස් බැඳගෙන ඉන්න එක වදනකොටම වෙස් තට්ටුව බැඳගෙන ඉන්නවද කියලා නෑ. නිකම් මේ සිමයිය කෙනෙක් තමයි බඳින්නේ වෙස් තට්ටුව. වැන්දට පස්සේ තමයි මෙයා වෙස් නැට්ටුවා වෙන්නේ. බඳින හැටි පෙන්වන්නේ නෑ. අන්න එතෙන්ද ගිය දවසේ තේනවා මේ කිසිම දෙයක් අදහන්නේ ඒක කොහෙන්ද ආවේ. අපි දන්න කිසිම රෝගයක් අපි අදහන්නේ රෝග මූලයේ බලන්නේ නැතුව. කිසිම වෙදකමක් කරන්නේ නැහැ රෝග මූලය බලන්නේ නැතුව. අද තියෙන සම්පූර්ණ පටලවිච්ච වෛද්‍ය විද්‍යාවක් අද රෝග ලක්ෂණ වලට වෙදකම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වෙම නෙවෙයි රෝග ලක්ෂණ බලපං ලක්ෂ වාරයක් බලලා රෝග මූලයට බලන්න. මේ දුකට මූලයක් තියෙනවා. මේ ආස්වාසයට මූලයක් තියෙනවා. මේ ප්‍රසවාසයට මූලයක් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා අපි ආස්වාස ප්‍රසවාස යාලු කරගෙන අර මුල දිහාවට හට ගන්න තැන දිහාවට යන ඥාණය තාම මේ බරපතල ඥානයක් නෙවෙයි. මේක පහළ වුණොත් පසු කාණ ආචාර්යවරු කියන අය චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙලයි. යා සෝවාන් වීමේ පෙරමක ලකුණු තියෙනවා. ඒකල කියනවා මේ தත්වෙම මේ මේ මරණය දක්වා හිත ගියොත් කද්දාකත් අපාගාමි වෙන්නේ ලද්ද පතිට්ඨිතෝ ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ. යා කවදාකත් අපාගාමි වෙන්නේ. හැබැයි මේ උපයාගත් ඥාණයට අනුව ජීවත් වෙන. ඒකට සංසාරේ පුරා කරපු කෙලෙස් තේරම කපලා දානවා. සංසාරේ පුරා කරපු කෙලෙස් සේරම කපලා දාන. ඉතින් ඒ නිසා මේ අපි මේ කරගෙන යන වැඩේ කවුරු රවට්ටන වැඩක්වත්, තටමලා කරන වැඩක්වත්, වෙන පිනකින් ආරෝපණය කරන්න පුළුවන් වැඩක්වත් ආශිර්වාදයෙන් කරන එක නෙවෙයි මේ සතියම දිනු කරලා අරමුණ බලනවා විතරක් නෙවෙයි. බාහිර දේවල් කතා නොකර ඉන්නවා විතරක් නෙවෙයි. මේ හටගත් අරමුණේ මුල දක්නා තැනට හට සප්‍රත්‍ය සහිතව දැක් ගන්න දැන යන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ඒක මේ මෛත්‍රී බුදුහාමතුරු ආවට පස්සේ අපිට කරයි. එහෙම නැත්නම් මේ විශේෂ ඥානකින් අපි ගිහිල්ලා එතන දායි. ඒ මේ ගන්න අපේ අම්මට තාත්තට ඕක සම්බන්ධව කරන්න මොකක්වත්ම නෑ. අඩුවනේ බුදුහාමතුරුන්ටත් මේකට කරන්න දෙයක් නෑ. බුදුන්ස කියන මං ක්‍රමයේ කියලා දෙන්නම්. ලක්ෂ වාරයක් භාවනා කරලා කරලා මූල කර්මත්තන් යාලු කරගෙන එන හැටි බලන්න. ආස්වාසේ නැටි ප්‍රසවාසේ අන්න ඒක දැකලා ඒක විස්තර කරන්න පුළුවන් තැනට ගියොත් ඒක ලෝක සාහිත්‍යයේ හොඳම රචනය කියලා කියනවා. ලිටරේචර් වල එහෙම නැත්නම් සාහිත්‍යයේ හොඳම දේ තමයි යමක් හට ගන්න හැටි ආ දැකලා එතන ඉඳලා වර්ධනේ වේග නැන හැටි කතාව කියන්න පුළුවන් නම් කොලේ වැහලා ගහිල්ලක් නැහැ. සම්පූර්ණ ප්‍රස්ථාරෙම පෙන්නනවා. ඒක නැති නිසා තමයි මේ සංසාරේ අපි විඳවන්නේ. ඒක දැක්කයි කියලා නිවන් නෙවෙයි ඒක ධම්මත්‍ත්‍යයක් මෙතන ගියාපස්සේ යහපැත්ත පේනවා. ඊට පස්සේ තමයි අපි විශේෂ භාගීය තැනකට යන්නේ. සුවිශේෂී ගමනක් යන්න පුළුවන් ඉන්නේ මේ ස්ථාවර ලැබනකම්. ඉතින් මං හිතන්නේ වැඩමුළුවකදී අපි ඒ තితి භාගීය තැන අපි අපේක්ෂා කරන්නේ වැඩමුළුව. අපි කරන්නේ මේ හාන භාගීය තැන පෙන්නලා මේ එනේන බාධකේ අයින් කරලා මූල කර්මස්ථානයේ ස්ථාවර ලැබෙන හැටි කියාගන්න. පස්සේ පුළුවන් අපිට මූල කර්මස්ථානයේ මුලට යන හැටි කියන්න. නමුත් කෙනෙක් එතන ගියයි කියලා ඊර්ෂ්‍යා කරන්නත් එපා. මොකද ඒක ওই කියන තරම් අමාරු දෙයක් නෙවෙයි. ප්‍රතිපදාව දන්නවනේ. ඉතින් මෙතෙක් වෙලා මේ බණ අහගෙන හිටපු ඇත්තන්ද භාවනා කරනකොට කොතෙන්ද මානසිකාරය යෙදවී යුත්තේ මෙනෙහි කළ යුත්තේ මොකද්ද බලන්න ඕනේ ඊට පස්සේ මොකද්ද කමටහන්ට වාර්තාට ලියන්න ඕනේ කියන එකත් මේ ධර්ම දේශනාවෙම ඉෂ්ට සිද්ධ වුණා නම් මම සතුටු වෙනවා සියලු දිනාටම ඒ පිළිබඳ විශ්වාසය තමන් කරන යන වැඩේ පිළිබඳ විශ්වාසය ඇතුව ලදලද වෙලාවේ අරමුණ විතරක් නෙවෙයි අරමුණේ මූලපටම්ම දැක ගන්න මට මෙතෙක් කරගෙන යන භාවනාවේ අත්දැකීම් අත්තරදි සියල්ල හේතු වාසනා වේවා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. කිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා